අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ අදත් අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි සුපුරුදු පරිදි අපේ විජේ මහත්මයාගේ ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සතිವಾರය ආරම්භ කළ දෙන විදියට අවසරයි ස්වාමීන් වහන්සේ අද දින ප්‍රශ්න 19ක් තියෙනවා ඉදිරිපත් කරන්න. ප්‍රශ්න 16ක් භාවනාමය ප්‍රශ්න, ප්‍රශ්න එකක් ධර්මදේශනය පිළිබඳව, දෙකක් පොදු ධර්ම කරුණු. මේ ප්‍රශ්න 19 ඉදිරිපත් කරන්න ඔබ වහන්සේට අවසරයි. පළවෙනි ප්‍රශ්නය මම පරියංක භාවනාවේදී හා සක්මනේදී සතිය පිහිටුවීමේදී ඊටම සුළු වේලාවකදී ඊටම සතුටක් දැනේ. එය සිනහා වෙනවා වගේ සමහර විට දැනේ. සති නිමිත්තේ සිත තබාගෙන දිකටම සිටීමට බලමි. හිත සිතුවිල්ලකට ගියොත් නැවත සති නිමිත්තට පෙරට වඩා ඉක්මනින් පැමිණිය හැක. දිගටම බලා සිටිමි. ඊට පසු පැය ඉවර වේ. මම කල යුතු දේ පහදා දෙන්න. දෙවෙනි කොටස තියෙනවා ඒකේ. ඔබ වහන්සේගේ ධර්මදේශනාවල සඳහන් කරන දුක්ඛ සත්‍ය හා සියලු සත්‍යයන්ට දැනෙන කායික හා මානසික දුක එකමද? පෙරවන් සරණයි. ওই දුක පිළිබඳව ද්වේෂයෙන් බලන තාක්කල් ඒක පෙළෙනවා. ඒක ඥානයක්, ඒක ශක්තියක්, ඒක සත්‍යයක් කියලා බලපු ගමන් ඒක සපක් බවටපත් වෙනවා. ඉතින් කවදද මේ දුක පිළිබඳ තියෙන ද්වේෂය ඥාණයෙන් බලන්නේ කියන එක තමයි අපේ තියෙන පරිණාමයෙන් අතරලා තියෙන තැන. ඒ දුකට වෛර කරන තාක්කල් අපි සංසාරේ දුවනවා. දුකට සාදර වෙලා මේක ඥානයක්, ආර්ය සත්‍යයක් කියලා තේරුම් ගත්ත දවසේ අපි ආර්ය භූමියට වැටෙනවා. එකම තමයි. ආ ඉස්සලා කොටසට ඉස්සලා කොටසේ තියෙන අර හිත විවේක වෙනවා කියන එක එතකොට මේ විදිහට ඉදිරියට යනකොට යෝගාවචර ඊටාම සුතුමේ ඥානෙ තියෙන කෙනෙක් නම් හිත පිට ගිහිල්ලා නන්නත්තර වෙන වෙලාව අඩු වෙන අතර පිට යනකොටම දැනගන්න පුළුවන් ගතියක් එන එක තමයි ලැබෙන ලාභය. එතකොට ගහ පොරවෙන් කපන තාලට වැඩෙන්න ඉස්සලා නියපොත්තෙම කඩලා දාන්න පුළුවන්. ඒ වගේම එතකොට අර නියපොත්තෙන් කරන්න පුළුවන් හැකියාව නැත්නම් එනකොටම පිට යනකොටම දැනගන්නකොට ඒක ඉච්චර ප්‍රයත්න කරන දැන එක කම කඩනවා කියන බය ඒ විශ්වාසය එනකොට සතිය බලවත් වෙලා කෙලෙසි නැත්නම් අසතිය බොහොම දුර්වල වෙනවා. ඒතර සතිය ඒක දිහා ගොරවලා බලනකොටම අසතිය මේ ලීන වෙලා බොඳ වෙලා මිලාන වෙලා යන්න පටන් ගන්නවා. ඒ හිත පිට ගියත් ප්‍රශ්නයක් නැහැ. ආ දන්නවා ඉංජු ඉංජු කියපු ගමන් ආපහු බල්ලක් කොටුවට එනවා වගේ හිත හයිවත් හයි එනවා. මේ ටික තමයි ওই සිද්ධ වෙන්නේ නිසා හිත පිට යන ගිහිල්ලා අඳුරගන්න කොච්චර කල් යනවද කියන එක එන්නේ එන්නේ අඩුවීමක් තියෙනවා. අන්න ඒක නිරීක්ෂණය කරන සුළු විදියට ගියාම තමන්ට අතවාසිය එනවා තමන්ට වාසිතාවෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්කෙහි හිඳගෙන හුස්ම රැල්ල දෙස බලා සිටන විට උරුදේ වස්තුව ප්‍රදේශයේ සියුම්ව ඉහළ පහළ යන ස්වභාවයක් දැකගත හැකි වූහෙයින් ඒ දෙස බලා සිටීමි. එසේ බොහෝ වේලාවක් සිටින විට මොනවත් සිතුවේවත් නැති යම් අඳුරු මලානික ස්වභාවයන්ද අත්දැක්කෙමි. නින්දත් නොනින්දත් අතර පැවති නින්දත් නොනින්දත් අතර පැවති අතර වෙල්ල පහළට වැටි කෙලින් කරගත් අවස්ථා කිහිපයක්ද තිබුණි. ඉන්පසු හුස්ම පපුව ප්‍රදේශයේ නොව නාසය අග කෙළවරෙහි දක්නට ලැබුණා. ඒ වෙනසත් සමගම ඔළුව ඉතා තදින් පිච්චෙන තරමට රස්නයක් ඇවිදින් ලෝදිය හැලියක් ඔළුව මත අතහැරියක් මෙන් දහදිය මූණ දෙසට ගලන්න පටන් ගත්තා. ටික වේලාවකින් ඒ රස්නය මුළුමනින්ම දුර වී අයිස් කුට්ටියක් මෙන් සිසිල් වෙන්නට ගත්තා. මේන් ගත සිත දෙකම සිසිල් වී සැහැල්ලුවක් සැහැල්ලුවක් බවට පත් වුණා. ඒ පැය අවසන් වුණා. සක්මන තුල ඇතිවන සතිය පරයන්කට වඩා පහසු බවක් දැනෙනවා. සක්මනෙන් පසු පරයන්කයට වාඩි වුණේ නැවත අර තත්වයේ මත සිහිය පැවැත්වීමටයි. ඒත් පරයන්කයට වාඩි වූ තැන පටන්ම වම් කකුල කිතිකෙවෙන්නා වූ හිරිවැටීමක් වැනි ගතියක් දැනුන නිසා මුළු කාලයම කකුල එහා මෙහා කර සිටියා මිස කිසි දෙයක් සිදුුනේ නැත. දිගටම ඈනුම් ගියා. වටගින්නද නොතිබුණි. ඒ පැය අම්මැලි මහා වැඩකට නැති කාලයක් වුණා. මා ඊට පසු විවේක ගැනීමට පැමිණියා. මෙපමණ දුරක් භාවනාවට ඇවිත් සිටුණු දේ නම් අපරාධයක්මයි. අනික අපි වෙනුවෙන් ඉතාමත් ගෞරවයෙන් දානය පිළියෙල කර දෙන ඒ සංවිධායක පිරිසද මතක් වී දෑතට කඳුලක් ආවා. ඊළඟට තිබුණේ ඊයේ දිනට නිමිත කිව්වන් ඒ වාරයයි. එහිදී ඔබ වහන්සේ මේ කම්මැලිකම හරහා යා යුතු ආකාරයක් පවසද්දී මට නැවත එවැනි තත්ත්වයක් උදා වුවොත් එසේ කරමි තරේ සිතට ගත්තා. හොඳින් සක්මන් කර පරයන්කට වාඩි වී හුස්ම රැල්ල බලා සිටිද්දී පෙරසේම හෘදේ හෘදේ ප්‍රදේශයේ ඉහළ පහළ යාම දැනුණා. එසේ ටික වෙලාවක් සිටිද්දී පෙරසේම මෙන් තදට නොව ඔළුව පුරහා දාදිය දමා ඇඟ උණු උණු කර යන ගතිය දැනෙන්නට වුණා. ඊට ටික වෙලාවකට පසු පෙර පරිදිම වම් කකුල වම් කකුලේ කෙරෙත්තු ගතිය දැනෙන්නට ගත්තා. මේ වීර්ය මදිකම් හෝ ප්‍රදා මදිකම් නිසා වෙන්න ඇති කියලා පෙර ඔබ වහන්සේගේ ප්‍රකාශිත සිහි කරමින් තෙරුවන් සිහි කර තදින අධිෂ්ඨාන කරගත්තා. ඕන දෙයක් වුණාදෙන් මූල කර්මස්ථානයේ නම් හිත අහකට යන්න ඉඩ දෙන්නේ නැහැ කියලා මට හරි සතුටක් ඇති වුණා. අර අමාරු ගති, ඈනුම් ගති මොනවත්ම නැති ක්‍රමෙන් සිහිය පිටුවා ගැනීමට හැකියීම ගැන ඔබ වහන්සේගේ ධර්ම දේශනා කමඨා සුද්ධ කිරීමත් යන දෙකේදීම අපට ඇතිවන ගැටලු වලට ඒ ඒ වෙලාවේ පිළිතුරු ලැබෙනවා. ඔබ වහන්සේට ගෞරව පූර්වකව අනෙක් වාරයක් පින් දෙමි. එතනින් පසු ආසනෙන් නැගිටින්නට හැදුවත් හිත ඉඩ නොදිනි. ඒත් ඔබ වහන්සේ පැවසු පරිදි නැගිටලත් සිහිය පවත්වන්න කියන ප්‍රකාශය ඉදිරියෙන් තබාගෙන ආසනෙන් නැගිට්ටා. ඉදිරි කාලයේ ඊටත් හතුරින් සතිය ඉදිරියේ තබාගෙන කටයුතු කර ගැනීමට හැකියාව ලැබුණා. මේ සිදුවීම ගැන කාර්නික ඔබ වහන්සේගෙන් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමි. මේ අවස්ථාව වුමනාවෙන්ම බලාපොරොත්තු විය යුතුද? දිගටම භාවනා කරගෙන යාම සඳහා ඉති නැත්නම් කුමක් කළ යුතුදයි පැහැදිලි කර දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. මොනවාක්වත් නොකර ඉන්න එන දෙයට සතිය පාවිච්චි කරන්නේ නමුත් සත්‍යනේ මුල් ප්‍රදේශෙත් තියෙනවා මැදදිත් කියවිලා තියෙනවා. මේ ශරීරයේ සිදුවෙන දේවල් ඔළුව ගලක් ඔළුව රත් වෙනවා අයිස් තියෙනවා දනිස්ත්‍රි දෙනවා ආරි කියලා මෙන්න මේ එව්වයිද මේ ශරීර අංගය අමතක කරලා මේ දවන ගති, තවන ගති, තද වෙන ගති, කුල් වෙන ගති කියලා මේ ගති විතරක් බලන්න. භාව විතරක් බලන්න ස්වභාවය. රත්ත්‍රි බව, සිසිල් වෙන බව, මේ ඔළුව, මේ නලල, මේ කට කියලා දාපු ගමන් ඕක නිකන් මේ හැඟුම් බරපතලකට යන මේ ශාරීරිය පදනම් කරගෙන ශරීර කියන වේදිකාවේ මේ හත් වෙන බව පෙන්නනවා සිසිල් වෙන බව පෙන්නනවා ඇදෙන බව පෙන්නනවා හිරිවැටෙන බව පෙන්නනවා කියලා බැලුවොත් ඉතින් මේ ධාතුන් සුද්ධ වශයෙන් ඇවිල්ලා ක්‍රියාත්මක කරන වෙලාව අපි ඒක වගේ කරගන්න හදනවා ඒ නිසා මේ පේන වෙලාවේදී අර ශරීර කොටස් වලට සම්බන්ධ කරන්නේ නැතුව බබාගේ භාෂාවෙන් කතා කරන්නේ නැතුව මේ ඇවිල්ලා තියෙන රත් රත් වෙන බව මේල තියෙන සිසිල් වෙන බව මේවිල තියෙන හිරි වැටෙන බව ආදි වශයෙන් ඒ භාව නැත්නම් ස්වභාව ඒ ගති වශයෙන් බලන්න පටන් අරගත්තොත් මේ ශරීරේ නිකම්ම පරිේශනාගාරයක් වෙනවා. ශරීර අංගවලට ගිය ගමන් 아무තු විදියට මේක ලෙඩක්ද දන්නෙත් නැහැ කියලා හැඟුම්බර වෙන්න පටන් ගන්න නිසා ඒකත් මතක තියාගෙන ඉන්න ඊට පස්සේ භාවනා දිගටම භාවනා කියන වචෙන් තයින් කරනකොට සතිය දිගට පවත්වන්න තමන්ට පැමිණෙන හැම දෙයක්ම මල්මාලයට ආපු මල් බාණට ආපු මලක් වශයෙන් සලකලා ඉදිකට්ට යවන්න මල හරහා. එනේන මල අමුණගෙන අමුණගෙන යන එක තියෙන්නේ. එතකොට තේරෙයි මල් වල විචිත්‍රත්වය වැඩි වෙන්න වැඩි වෙන්න නැත්නම් දුක වැඩි වෙන්න වැඩි වෙන්න මල් මාලේ හරි ලස්සනයි. ඒ නිසා හැමදේම මලට වැලට අමුණගෙන යන එකයි තියෙන්නේ. තිරුවන් සරණයි. අතිගෞරවනීය ස්වාමීන් වහන්ස සතිය හේවත් සිහිය යන වචනය බොහෝ කාලයක සිට අසා තිබුණද එහි නියම අර්ථය වටහා ගත්තේ ඔබ වහන්සේගේ වැඩසටහන් වලට සහභාගී වූ පසුවයි පරයන්කේ අද දින මා දැන් මෙතන යනුවෙන් සතිය ඉදිරියේ තබාගෙන මූල කර්මස්ථානය වන ආනාපාන දෙස බලා සිටීමි. මෙලොවට බිහි වූ දින සිට මරණය තෙක් කෙරෙන මෙම ක්‍රියාවලිය මම කරන දෙයක් නොවන බව ප්‍රකට විය. මෙම ක්‍රියාවලියේදී ආශ්වාසය හා ප්‍රශ්වාසය අතරත් නැවත ප්‍රශ්වාසය හා ආශ්වාසය අතරත් ඇතිවන හිඩස තුල යම් කිසි ධර්මතාවයක් ඇතැයි සිතන නමුත් එය නොහැටහි. මේ පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඉතා බගෑපත්ව ඉල්ලා සිටිමි. සතිමත් කවියගේ කියා දුන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හා පතන බෝධියකින් නිවන් සුව ආත් වේවායි පතමි. ඒ හිස්තැනට ඉසලා යාළු වෙච්ච ගමන් අඩු අනේක තියෙනවා කියලා දැනගත්තත් ඒක ලොකුම ලොකු විශාල දොර කවුළු අරගත්තා වගේ වැඩක්. ඊට පස්සේ ඒක බලනාසුලෝ බලන්න ගියාට පස්සේ ආනාපානෙ නිකන් ඒක වැඩක් නෑ. ආස්වාසිය ප්‍රසවාසිය අතරමැද වුණා තියෙනවා. ප්‍රසවාසිය ආස්වාසිය අතරමැද බලන්න යනකොට මුළු එකම පේන්න පටන් ගන්නවා. එතකොට තමයි අපේ හිතේ අර යටි හිතට තියෙන බින්ගේ දොරටු අහු වුණා වගේ තමයි. ඒක දිගේ යනකොට බය වෙන්නේ නැතුව යන එක ලොකු පෞරුෂත්වයක්. එතකොට ඒක දකින්න දකින්න දකින්න දකින්න ඒක අපිට උගන්වනවා. අපි ඒක උගන්වන්න යන්න ඕනේ නැහැ. අපි ඉගෙන ගන්න ගිය ගමන් කක්කා. ඒ හිතන අපිට උගන්වනවා. උගන්වනකොට කරන්න තියෙන එක සාකලිත එකම දේ. ඒකට සාදර වෙන එක. ඒකට අනුග්‍රහ කරන එක. ඒතකොට තේරෙන්න පටන් ගන්නවා මේකට බයෙත් නෙමෙයි මිනිස්සුන් බුද්ධිය ඉඳලා මැර හැන්දනකම් මැරෙන්න කෑ ගහන්නේ. මරණයට බයයි. විහිස්තන්ට බයයි නොදන්න දෙයට බයයි. ඒක නෙමෙයි අපි මේ පරිේශන රාශියක් කරන්නේ. මේකට කැමති වෙච්ච ගමන් ඔය ඔක්කොම පරිේශන ඔක්කොම පැත්තකට යනවා. මේකට ආර්ය පරිේශනය කියලා කියනවා. ඒ පේන මැද තැනට සාදර වෙලා ඒකට එන්න ඉඩාරිනකොට පුදුමාකාර දැනුමක් ඇති කරලා දෙනවා. දැනුමේ සම්පූර්ණත්වය එන්නේ ඒ හිස්තන දැනගැනීමෙන් තමයි. අසත්‍යමත් ජීවිතයේ තියෙන ඔය හිස්තනට යන්නකොට බයයි. ඒකට heart attack එනවා. කොලෙස්ටරෝල් නගිනවා. ගිඩිනස් එනවා. ඇවිද ගන්න බැරුව යනවා. ඉතින් ඒ නිසා ඒකට වෛර කරන්න තමයි වෛද්‍ය විද්‍යාවයි, ඔය රක්ෂණ සංස්ථාවයි, බැංකුවයි, රස්සාවලුයි මේ ලාභ සත්කාර සම්මාන දින ඔක්කොම තියෙනවා. මොකද අරකට කැමති උනාට පස්සේ මේ මොනවද? යකඩ මල්ලට කුල්ල ගැහුවනම් හාල් මල්ල මොකද්ද? ඒ නිසා ඔකට සාදර වෙන්න. ඒකට ඒ එයා විසින් අපිට උගන්වන්නයි උගන්වන්න ඕනේ ඉතුට. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානය වන ආනාපානය නමුත් අද සතිය වැඩිවීමට බොහෝ අසිරු බව වැටහින ඊයේ රාත්‍රියේ නිින්දේ කිසිදු අඩුවක් නොමැති නමුත් දවසේ හිම හිසේ යම් මත්වීමක් බරගතියක් ඇත උදේ පරියංක භාවනාවේහි මේකේ නිද්‍රාශීලී ගතිය නිසා සතිය පැවැත්වීමට අපහසු විය ඉන්පසු සක්මන් පය ඇදෙහි හාන්සි වීමි එහිදී විකාර රූපී සිහින පෙනුනේ සාමාන්‍ය සිහින ගැන මතකයක් නොමැති මට මේ පය තුල දුටු සමහරක් සිහින ඉතා පැහැදිලිව මතකයි ඔබ වහන්සේගේ ධර්මදේශනය අනුව මේ සමාධි භාවනාව නිසා කොට නැගෙන තත්වයක් ඇයි සිත අනුග්‍රහ කළ යුතු බව සිතුවත් අනුග්‍රහ කළ යුත්තේ කෙසේදයි නොවැටහි. ඊයේ උපදේශ පරිදි කෙනෙක් නොමැති බවත් ක්‍රියා පිළිපදව පමණක් සතියෙන් සිටීමට උත්සාහ කළද නිදිබර ගතිය නිසා සතිය පිහිටුවීම තරමක් අපහසු බව දැනේ. ඉතිරිව ඇත්තේ තව එක දිනක් පමණක් වන හේයින් අප්‍රමාද විය යුතු බවටද කල්පනා කරමි. නමුත් නිද්‍රාචීලී අලස ගතිය සතිය වැඩිවීමට ඉඩ නොදෙන තත්වයක් තත්වයක අත්විඳින්නෙමි. අපට අනුකම්පාවකට මේ සම්බන්ධයෙන් කළ යුතු හා නොකළ යුතු දේ පිළිබඳ උපදෙස් ලබා දෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි. මුචි අලස ගතියත් කම්මැලි ගතියත් සමහර විටම මාර විටක එකම අරමුණක හිත තබා ගැනීමට යනකොට හිතේ ඇති වෙන තත්ත්වයක්. ඒ කියන්නේ රාගේ නෙමෙයි දැන් තියෙන්නේ විරාගේ. කැමැත්ත නෙමෙයි තියෙන්නේ එපා වෙන ගතිය. ඉතින් අපි ඕක නැති කරන්න ආයෙ වුණා රාගේ ටිකක් දාන්න පුළුවන්. ඒක ඉතින් හෙට ගෙදර ගියම කොහොමවත් හම්බ වෙනවනේ. ඒක ඉතින් ෂුවර් නේ. අර ඉතුරුච්ච ATS එක හම් වෙයි. දැන් බය වෙන්න එපා. කොහොම හරි මේ මේ විදිහට පහළ වෙලත් භාවනා කරන එක. නමෝ සී පුරිසාජඤ්ඤේ නමෝ තේ පුරිසුත්තම යස තේනාපි ජානාමි යම්පි නිසාය දහයති. ඊවන්ස මොකටද මේ භාවනා කරන්න කියලා මෙලෝ යහුට තේරෙන්නේ මෙයාට තේරෙන්නේ නැහැ. භාවනා කරන එක නට මේ අරමුණක් ඇතුව භාවනා කරන එක කක්කා අපි කියන්නේ ආරම්මන භාවනා කියලා තමයි රූප ආරම්මන භාවනාව. ඒ තාක්කල් මොන්ටිසෝරි. අරමුණ මොකුත් නැහැ වුණාට මේ හරියට නිකන් මේ එල්ලයක් අරමුණක් ඇතුව කරන්න වගේ කරගෙන කරගෙන යනවා. මොකද්ද පේන්නේ මොකද්ද බලන්නේ ඒකවත් දන්නේ නැහැ. මේ අතාරින්නේ නැහැ. ඒක තමයි මායයට අහුවෙන්නේ නැත්නම් ඒක දෙයියෝ බුදු වදිනවලු. මේ මනුස්සයා මෙච්චර ඕනෑම් කරන මොන ලාභයටද මොන සත්කාරයටද මොනවද දැකලාද මොකක්වත් නැහැ. රෙෆරන්ස් පොයින්ට් එකක් නැහැ බෙන්ච්මාක් එකක් නැහැ පිවටල් පොයින්ට් එකක් නැහැ ටිකටම කාලසටහන කරනවා එතෙන්දි විතරක් මම යට ඉන්න බෑ මේ කරන දේ මොකද්ද කියලා දන්න හැමතැනම මම ඉන්නේ ඌ තොරන් ගහනවා ඌ කොන්ක්‍රීට් බීම් ගහගෙන වැඩ කරන්නේ මෙතෙන් යනකොට මොකක්වත් ගහගන්න දෙයක් නැහැ මොකද මේ අන්න ගාදති මොකේ එක හිටින්නේ නැහැ දැන් කම්මැලිකමයි නීරසකමයි එපා වෙලා මේක ඇඩ්‍රස් නැති ලෙවල් එකට යනවා ඒතියෙදි භාවනා කරන එක තමයි මේ ඒ කෙනාට තියෙන සුවිශේෂීම ලක්ෂණය මම මොකට භාවනා කරනවද කියලා මම දන්නේ. එතකොට වෙනදාටත් වැඩිය ගෞරවය හරියටම කාලසටහන තියලා කරගෙන යන්න පටන් ගත්තාම මමට දැලසුන් හදන්න බෑ. මමට පේනවා ඌ නැතුව ඉන්න පුළුවන් කියලා. සැලසුමක් ඇති කරන හැම වැඩකදීම තණ්හාමාන දිට්ඨිය වලින් තමයි වැඩ යන්නේ. අපි ඒක සැලසුම් කරන්න ඕනේ සැලසුමක් නැති තැනට ගියාම ඇඩ්‍රස් නැති වෙච්චාම බය වෙන්නේ නැතුව ඉරපන්. ඒකට ගිය ගමන් තේරෙනවා අර ඇඩ්‍රස් ඇතුව සැලසුම් ඇතුව වැඩ කරනකොට ඇති වෙන කොන්ෆිඩන්ස් කියලා එකක් තියෙනනේ. අදිමොක්කේ කියලා ඒක ගන්න ඕනේ සැලසුමක් නැතුව නැවේ රූල කඩලා ගියා. ආරෝපෙත්ත කඩලා ගියා. දැන් හුලඟට ගහගෙන යනවා කමන්නේ නැහැ. නැව ගිලිනවා ඒත් බෑන්චුන්. නැව ගිලුණත් බෑන්චුන්. රෝමේ ගිනි ගනිද්දී වීණා වාදනය කළ නීරෝ වගේ මේ ඔක්කොමල ගිනි අරගෙන නටනවා. කිසිහිම ගාලල්ල. ගාලල්ල. ජර්මිසු පුළුවන් තරම් බලන්න කියන්න මේක මෙහෙම මෙහෙම මෙහෙම කට උල් කර කර ඇවිල්ලා ගියනවා. ගාලන්නේ නැහැ. ඉතින් මේ අලියක්කට මොකද්ද? ඒකට කියන්නේ එහෙම නෙමෙයි ගූ කප්පරක් ආපු මිනිහද මඩපුවක් හිටියත් ගානක්ද කියලා. ඔය කවුරු මොන જાතියෙන් පුබ්බලා පෙන්වන්න හැදුවත් මේ සංසාරෙට වැඩි දශම ස්ථානයක්වත් දිනු කරන්නත් බෑ. ඔය මේ මුළු සංසාරෙට දශම ස්ථානයක්වත් දුක්ඛිත වෙන්නේ නැහැ. ඕක ඕකමයි. මොකද මේ වැටුල් උච්චානේ අපි නිකන් ජොලිය යන්. කරන්න පුළුවන් වෙලාවදී සරසම් අධිව කරනවා. බෑනේ සරතුන් නැතුව. ඔය දෙක වම් මොලේ දකුණු මොලේ. ඔකේ එක පැත්තක්ම වැඩ කරන්න ගියාම අන්ත භාගයට යනවා. අනිත් පැත්තට යන්න ඕනේ මොකක්වත්ම නැහැ. පේන දෙයක් කන්නේ මොකුත් නැහැ. තියෙන පොතක් මේ Insight of Stroke කියලා. Stroke of Insight කියලා. Jill Bolte Taylor. නැත්තම් ගිහිල්ලා අහන්න මේ TED Talks වල ජිල් බෝල් ටේලර් අවුරුදු 36ක විතර වගේ නියුරෝ සයන්ටිස්ට් කෙනෙක්. ඉතින් එයාමයි මොලේ ඔපරේෂන් කරන්නේ. යාගේ මොලේ වම් මොලේ යනවා ටියුමර් එකක් ඇවිල්ලා පුපුරනවා ආහාරයක්. හැවට පස්සේ බ්ලඩ් ක්ලොට් එකක් එනවා. ඊට පස්සේ ඉවරයි. කැරියර් එකත් ඉවරයි. ස්ට්‍රෝක්. නමුත් මෙයාට කල්පනා වෙනවා මේ අප්සෙට් ගියා. ඇම්බියුලන්ස් කෝල් කරන්නත් බෑ ඇමරිකාවේදී වෙන්නේ. ඒකට තද්දම තදනදි මතක් වෙනවලු. ඊට පස්සේ ආ කියනවා නේ පිටිපස්සෙන් ඉල ගනුබොත් නිදාගත්තොත් මරණ තමයි. බුලන් තරම් කෙලින් හිටපන් කියලා නානක බං වෙන්නේ බාත් รู ම් එකේ එළියට ඇවිල්ලා ටෙලිෆෝන් එක අරගන්නවා. ඉඳපු ගමන් මගේ ටෙලිෆෝන් වල කියලා මතකයි. ආයෙසරයක් මතක නැහැ. ආයෙසරයක් බටන් එක ඔබවම ස්ක්‍රීන් එකේ එනවා නම් වැලක්. එකක්වත් කියවන්න බෑ. අඳුරන්නේත් නැහැ. ඊට පස්සේ කෝල් එකක් ගන්නවා. මේ එකපාරේ බ්ලැන්ක් කරනවා ආයෙ එනවා. ආයෙ බ්ලැන්ක් කරනවා. ගැහුවට පස්සේ යාළුවා කතා කරනවා. මට කතා කරන්න බෑ. මුද්දම යාළුවා කතා කරන ඔෆිස් එකට ඇවිල්ලා. ඊට පස්සේ කෝල් එක කට් වෙනවා. ආයෙත් මෙයන් මණ්ඩි Jill in trouble, Jill in trouble, Jill in trouble, Jill in trouble, Jill in trouble කියලා කටපාඩම් කරන කටපාඩම් කරලා ආයෙ අනිනවන කරනවා. ඊට පස්සේ ආයෙ ආලුවා යනවා. එතකොට මේ ආලුවාට මෙයා කියවෙනවා Jill in trouble, Jill in trouble, Jill in trouble. එතකොට ආලුවාට තේරෙනවා මොකක් හරි කියලා ඇම්බියුලන්ස් එකක් ගෙනලා අරගෙන යනවා. එනකොට තරප්ප පෙළේ මෙයා වැටලා ඉන්නේ සීනේ. ගිහිල්ලා බලනකොට වම් මොලේ ඒකේ කතාව යන විදිහට ගෝල්ෆ් බෝලයක් විතර ලේ කැටියක්. ඉතින් යා කියනවා ඒ යද්දී මම ලේඛකයා කර නතර වෙනකොට දකුණු මුලට හෙන හිනාවක් ගිහලා කාලයකට පස්සේ පොරට chance එකක් හම්බෙලා hina වෙනවලු එයා ලියනවා බෞද්ධයෙක් නම් කියන්නේ නිවන් දැක්කයි කියලා. තුම්පලක ලියලා තියෙනවා. මේ දකුණු මුලේ වම් මුලේ ලේකටයක් මෙමරි එක සම්පූර්ණයෙන්ම ගිහිල්ලා කැරියර් එක ඉවරයි. දැන් ස්ට්‍රෝක් දකුණු මුලේ hina වෙනවලු කාලයකට පස්සේ මේ මම දැන් ගෘහමූලික පුදුමාකාර විදිහට විස්තර කරනවා. ඊට පස්සේ ගිහිල්ලා ඔපරේෂන් කළා. යාළුවම ඔපරේෂන් කරා. අඟල් 3 3 3 කට් එකක් කරලා ගලවනවා. එරු කට්ට. ඇදලා බ්ලඩ් ක්ලොට් එක අයින් කරනවා. අයින් කරාට පස්සේ දවම් මොලේ ආය ඩෙවලොප් වෙන්න පටන් ගන්නවා. එතකොට යාට මුලින් ඉඳලා උගන්වන්න අම්මා තමයි උගන්වන්නේ ඊට පස්සේ මෙහෙම ඇඳලා පෙන්නන මේ තමයි එස් සකුර මේ තියෙන්නේ. මේකෙන් පටන් ගන්න වචන sugar sugar sweet ඕනම කියලා කියලා උගන්ලා උගන්ලා උගන්ලා අවුරුදු 8ක් යනවා. ආයේ මතකෙට එන්නේ එදා ඉඳලා ආයේ ස්ට්‍රෙස් එක. එයා ලියලා තියෙන ඉතාම අමාරුවෙන් මම අවුරුදු 8ක් මහන්සි වෙලා මෙමරි එකත් එක්කම ස්ට්‍රෙස් මෙමරි එක වැඩි වෙන්න වැඩි වෙන්න ස්ට්‍රෙස් එක වැඩි. අර කාලේ එයා කියනවා වෛද්‍ය එයාගේ හොස්පිටල් එක ගිහලා දාන්නේ ඉස්පිතාලේ ඉන්න හැටි ඔක්කොම යමපල්ලෝයි යම දූතයෝ වගේ. එක්කේ කොටුවක්වත් ලෙඩෙකුට සනීප කරන්න තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඇවිල්ලා යුතුයකම ඉෂ්ට කරලා යනවලු. එයා එයා මැරිලා වගේ ඉන්නේ. එයාට ඔක්කොම තේරෙනවා. ඔක්කොම ඇහෙනවා කතා කරන්න බෑ. ඒකට පේනවා ජොබ් එක කරන මනුස්සයා ජොබ් එක කරන්නේ මිනිස්සෙක් විදිහට සලකලාද නැත්නම් ලී කොටයක් විදිහට සලකලාද. ඊට පස්සේ ඇපෙන්ඩික්ස් එකක් දීලා තිනවා මෙන්න මෙහෙම වුණොත් එහෙම ලෙඩෙකුට සලකන්න ඕන කොහොමද කියලා. මර්සනරිස් ඒ මිනිස්සු ප්‍රොෆෙෂනල් වැඩ කරන්නේ. ඉතින් ඒක නිසා අපි ওই මෙමරි එක නැතිලා කම්මැලි වෙච්ච වෙලාවේ දිවනට තාම කිට්ටු තැනක් තියෙනවා. අපි ඒකට අකමැති වීම හරහා මේ මුළු ජීවිතේ මේ විනෝදාන්ත හදාගෙන ඔය පාස් part time මේ pass time වැඩ කරගෙන මේ යාළුවෝ හදාගෙන පාටි පාටි going campaign මොනවද කියන්නේ මේ කානිවල් දාගෙන ඉන්න හදන්නේ. ඒ තාක්කල් දකුණු මුඩේට ඔලු උස්සන්නවත් ඉඩක් නැහැ. නිසා මේ පාළුව තනිකමන පාළුව තනිකර ආලුව දෙවනත් කරලා. උඹ නාඩං උලලේනෝ. අපි ඉක්මන කරන්න දැන් එළ බීඩියක් බොනවා එක්ක චුවින්ගම් කැල්ලක් කපනවා නැත්නම් මොනවා හරි එකක් හරි දාගෙන අරකට ඉන්න දෙන්නේ නැහැ. ඒගොල්ල අන සීරියස් යෝගාවචර. ඔක්කොම කරන්නේ නිවන් දකින්න නිවන ගෙදෙට්ට එනකොට වෙන පැත්තකින් පැනලා ගිහින්. ඒ නිසා මේ මේ එන කාලකන්නිකම මේ මුස්පේන්තු ගතිය මේ පරාජය මේ ඉච්ඡා වංගත්තේද සාදර වෙද්ද. ඊට පස්සේ මාරයට එන්න බෑ. මාරයට වාරයට කොක්ක ගහන්න බෑ. මොනවාගේවත් මෝ ගහලල්ල මොනවාගේවත් ගහලල්ල. ආන්න එතෙන්ද ගිය දවසේ තේරෙ ඔක්කොමලා අපිව නටවන්නේ අපේ තියෙන අර බොළඳකම තියෙන තාක්කල් විතරයි. අපේ තියෙන මේ පටල වෙන ගතිය කනෙක් වෙන ගතිය තියෙනවනේ දේවල් ඒ තාක්කල් ඕන කෙනෙකුට රිමෝට් කන්ට්‍රෝල් එක අපි නටවන්න පුළුවන්. අපි තියෙන්න ඕනේ අතේ පොල්තිල් ගහගෙන කෝල්ලේ බබත් එක සෙල්ලම් කරන්න. ඒ නිසා මේ පාළු ගතිය තනි ගතිය කවදා හෝ භාවනාවේ ප්‍රතිඵලයක්. නැත්නම් භාවනාවේ මේක අගේ කරන්න දැනගත්තට පස්සේ ওই ලෝකෙ මොන જાති අපිට හතුරු හිටියත් කිසිම දෙයකට මොන අපන්ද කරන්න බෑ. ඌණියන් කෙරුවට වදින්නෙත් නෑ. බයිර කෙරුවට වදින්නෙත් නෑ. වදින්න බෑ. වදින තැනක් නෑ. මොකද මේ ගහන හැම එකක්ම අපි සතුටට බාර ගන්න. ඒතර මොනව කරන්නේ? ඒක අත්දැකීමක් කරගන්න නිසා මේ එන දුක ද්වේෂයෙන් බලන්න එපා. ඒක හරිම අමාරුයි එතන ගියාට මේ බලන්නේ ද්වේෂයෙන් කියලා තේරෙන්නේ. හැබැයි පිටේ ඉන්න මනුස්සයට අක්කනකොට තේරෙනවා. තමන්න පුළුවන් නම් මේ පැමිණි දුක් පැනිරහයි කියන වචනේ. මේක මේ ලොකු පාඩමක්. දෝතිම බාර ගන්න කියලා. ඒ දුකට කවදාකවත් දුකේ තියෙන මේ නපුර නැති වෙනවා. දුකට නපුරු වෙන දුක තියෙන නපුරු නැහැ. ඒතර මේ විස ගෝර සර්පෙක් එක මං ඉන්නව කවදාකවත් ගහන්න නැති බව මම දන්නවා. ඒක ගැරන්ටික් ඉන්නවට වැඩිය හොඳයි විස ගෝර සර්පෙක් එක ඉන්නවට උ ගහන්නේ නැහැ. ගැරන්ටික් ඉන්නවට ගහන්නේ අහන්න දෙන්නේ නැහැ. ආන්නේ විදිහට යන්න ඕක තව දවස් දෙකක් තියෙනවා ගෙදර ගියාට පස්සෙත් ඕක කරන්න දවස් දවසනේ දෙකක් විතර තියෙනවා හිතන්න ආවේ ඉතින් අදත් භාගයක් තියෙනවා <laughs> දෙකක් තියෙනවා අපි දෙන දවසක් බෝනස් දෙනවා. ගරු ස්වාමීන් වහන්සේ මම ඊයේ දින ඇසූ පැනයට ඔබ වහන්සේ පැවසුවා නිවන තට්ටු කරනවා මම කම්මැලි නිදිමතයි අද බෑ කියනවා කියලා. ඒ යෝනි ඒ යෝනිසෝ මානසිකාර කර විරාගී බව පිළිගන්න කියා. ඊයේ රාත්‍රියේ සිත වරින් වර નિરાයාසයෙන් සමාධි වන බවක් දැනින. අද උදෑසනද පරියංකයට පැමිණි විටම සිත සංසිදී. ඉඳ හිට යම් අරමුණක් සිතට ආවද ඒ ඇති වී නැතිව යන නැතිව යන අයුරු බලා සිටීමේ අරමුණු දෙස සිහියෙන් බලා සිටීමේ හැකියාව අද අත්විඳින බව හැඟී සතුටක් සිතට නැගේ. සිතට මම යන අරමුණ ඇවිත් ඒ දෙස බලා සිටන විට හදවත වේගයෙන් ගැහෙන්නට විය. ඒ වාක්‍ය කියන්නේ සිතට සිතට මම මම උද්දෘත කරලා දීලා තියෙන සිතට මම යන කියලා කියන්නේ. කියන්නේ මම යනුවෙන් හැඳින්වෙන කියන අදහසට. මොනවා ලියලා තියෙන මොකද? සිතට මම යන අරමුණ ඒ කියවන්නගේ අර ප්‍රාසේ දාලා කියන්න දැන හිතට මම යන හැඟීම. ඒම කියන්නේ බෑ. ආනමිනියක් ඉන්නවා. සිතට මම යන අරමුණ ඇවිත් ඒ දෙස බලා සිටන විට හදවත වේගයෙන් ගැහෙන්නට විය. නමුත් මීට පෙර දෙවතාවක් සෙනසුරාදා ඇසූ ප්‍රශ්නය මරණයේ අත්දැකීම ලද නිසා දැඩි බියක් නොතිබිනි. නමුත් ඒ මොහොතේ වීරිය හා සතිය නොමැති නම් හදවතේ වේගයත් හඬත් මරණ බියත් අතරින් මේ දෙක කිසිදු ප්‍රතිචාරයක් නොකර බලා සිටීම අසීරු කරුණකි. ගාන්ඨාරයේ හඬ අඩුවෙමින් යන්නක් මෙන් හදවතේ හඬ අඩුව යන හැටි බලා සිටීමේ ස්වාමින් වහන්සේ මෙසේ වීමට හේතුව කුමක්ද? මම ඒවා අත්දැකීමට මුහුණ දුන්න ආකාරය නිවැරදිද? සමාධියේ අවසාන ඵලය මරණ බියද? කාරුණිකව පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. සමාජයේ අවසාන ඵලයේ මරණය ජීවිතය දෙකම එක සමාන. දැන් ජීවිතේට සතුටුල මරණයට බය වෙලා නැති ඉන්නේ. මේකෙදී ඒ දෙකම එක වෙනවා. එදාට ඉතින් ඉතින් සමුදේ ධම්මානුපස්සීවා විහෙරති වය ධම්මානුපස්සීවා විහෙරති සමද සමුදේ වය ධම්මානුපස්සීවා විහෙරති කියලා බුදුන්සේ මේ කියනවා. මෙතෙක්ල් ජීවිතේ හට ගන්න පැත්තට සතුටු වෙලා බර්ත්ඩේ පාටි දාගෙන මොනවාද විවෘත කිරීමේ උත්සව තියාගෙන මඟුල් කර කර හිටියා. දැන් මැරෙනවා, කෙලවෙනවා, හුස්ම නැති වෙනවා, සද්ද නැති වෙනවා, බාල්දිය නෑ. ඔන්න ඔබ වෙනකොට අරකත් එකයි මේකත් එකයි. ඉතල සමුදේ බලබලා ඉන්න සාකල් සංසාරේ දිග්ගට යනවා. වය බලබලා ඉන්නකොට බය වෙනවා, චකිත වෙනවා. ඒකට සද්ධාවෙන් කොහොම හරි සීලෙන් කොහොම හරි ඔක ෂේප් කරගෙන යනකොට තේරෙනවා මේ දෙකම එකේම පැතිකඩ දෙක. දෙක සමානව ගත්ත ගමන් ඒක නිසා සමුදේවය ධම්මානුපස්සීවා වේති ඇතිව නැතිව දෙකම බල බල ජීවත් ඒක මේ ලෝකෙටයි දෙකන්නේ. මේ ලෝකේ තියෙන හැම වෙලාවෙම සමුදේ පැත්ත විතරයි. හට ගන්න වෙලාවට තමයි බබා හම්බ වෙන වෙලාවට තමයි බලන්නේ. මරණ වෙලාවට අපෝ ඒ කාමංගල්‍ය කතා කරන්නේ නැහැ. දෙකටම සමහිත දාන එක තමයි සමාධියේ තියෙන ගතිය. සමුදේ වගේම බය. ඊට පස්සේ සමුදේ වය දෙක බල බල ඉන්නකොට පේනවා <clears throat> සමාධිය කැළෙන්නේ නැහැ. සමුදේ වය වුණාට දන්න කෙනාට. ඉතින් සමාධිය වගේම තමයි ඊට සමාධියට මුල් වෙන සතියත් එහෙමයි. ඒකෙදි බලන්න තියෙන හට ගන්න වෙලාව වගේම නැති වෙන වෙලාවේ සමාන විදිහට බලන විට අපිට ඒකේ ගලණය පේනවා. සන්තතිය පේනවා. ෆ්ලක්ස් එක පේනවා. ගොජේ පේනවා. ඒකේ නම් වණක් දාන දෙයක් නැහැ. ඔක්කොම එක කක්ක. ඔක්කොම එක ෆෘට් සලාඩ් එක තමයි තියෙන්නේ. සලාදේ තමයි. පින්වත් ගරු ස්වාමින් වහන්සේ භාවනා පිළිබඳ වාර්තාක් ඉදිරිපත් කිරීමට සිටුවද මේ ලිවීමේදී ඇති අඩුපාඩු වලට මුලින් සමාව ඉල්ලමි. භාවනාවේදී කය ගැන නිරීක්ෂණය කිරීම මුලින්ම පටන් ගැනීමයි. උදාහරණයක් ලෙස කය පිම්බීම හැකිලිම පෙරමෙන් සිතුවිලි ගලන වේගය දැන් මන්දගාමී වී ඇත. එන සෑම සිතුවිල්ලක් දෙසම සිහියෙන් බලන්නට ස්ව උත්සාහයක යෙදෙමි. ඒවා දුරදිග නොයවා නැවත කය දෙස සිත යොමු කරමි. වඩා පැහැදිලි කළහොත් සිතුවිලි එන ක්ෂණයෙන්ම ඒ සිතුවිලි දිගින් දිගටම යෑම අනවශ්‍යයි අරමුණ ඒ නොවේ යයි යන හැඟීමක් පහළ වෙයි. ඇසෙන ශබ්ද වෙන්වෙන්ම හඳුනා නොගෙන වරහන් ඇතුලේ උදාහරණ කැස්ස වාහන දොර ඇරීම ආදී හැම ශබ්දයක්ම පොදු ගොඩකට දැමීමට නිතර උත්සාහයක යෙදෙමි. තරමක වේලාවකට පසු කය කොහෙද යන හැඟීමක් ඇතිවේ. නාසයේ මුහුණ යන අංග නැති වී යන්නාසේ දැනේ. වරක සැහැල්ලු බවක්ද වරක විශාල බරක්ද වැනි හැඟීම් ඇතිවේ. යම් විටක අඳුරු ගුහාවකින් ඊටමත් වේගෙන් ඉදිරියට යදී යන බව දැනේ. මෙවැනි වැඩමුළුවකට සහභාගී වීමට ලැබීම ඊටමත් භාගයක් කොට සලකන අතර ගුහාන්සිට නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. ඔය මේකෙදී අර සිල්ලර් බිස්නස් කරපු එකනා තොග බිස්නස් වලට යනවා වගේ ඉස්සර සද්දේ ළඟ එකක්ද දුරේ එකක්ද ප්‍රියද අප්‍රියද ගෑනුද පිරිමිද තොරතොර බලනවා. පහු වෙනකොට ඒක හිත සතියට ආවට පස්සේ වෙන සද්ද හිතවිලි නෙවෙයි වේදනාව නෙවෙයි. ආනපනෙ නෙවෙයි කියන්නේ. ඒ සද්ද ඔක්කොම වැටෙන එක මල්ලක. ප්‍රිය අප්‍රිය දෙකම එක මල්ලකට. ඒකට සද්ද කියන තොගේට හලකන්න. ඊට පස්සේ වේදනාව බලපුවම ඔන්න ඉස්සලා සුඛ වේදනාවට විතරයි කැමති දුකට කැමති නෑ. නමුත් මේක දිගට බලාන යනකොට යනකොට සුඛ ඉවරනේ. දුකෙන් දුකේට වෙන්නේ. සුඛෙන් ඒකට ඔක්කොම වේදනා ටික එක මල්ලකට දානවා. ඊට පස්සේ හිතවිලි එනවා. අතීත හිතවිලි අනාගත හිතවිලි ඔය එක එක එක එක නම් කරනවා ආධුනික කාලේ අර පොඩි ළමයි කක්කත් එක සෙල්ලම් කරන කාලේ වගේ. පහුවෙන ඔක්කොම හිතවිලි කියලා දාන. ඊට පස්සේ ආනපාන එනවා. පිම්බි මැගිනේ වතෝ ඒ අන්තිමට හතරම එකයි. කරන කරන කියලා බලනකොට මේ හතරම එකම විවිධාංගීකරණය වෙන ක්‍රම හතරක් මිස ඒතර ඔක්කොම එක වුණාට පස්සේ මූල කර්මත්තන හිටියත් දෙකයි නැතත් දෙකයි. පුදුම තෙදවත්කමකින් තේරෙනවා දැන් මූල කර්මත්තනේ නැහැ. ඉතින් මොකද ප්‍රශ්නේ? දැන් මූල කර්මත්තනේ ඉතින් මොකද? then what? ඒකට සතිය නැතුණයි කියලා ප්‍රශ්නකුත් නැහැ. නැති නැති වෙන කොහේ යන්නේ සතිය දැන්? අන්නේ විදිහට මේ තොග බිස්නකට දැම්මම පස්සේ අපි මේ මේ සාක්ෂාත් කරන්න මැක්සිමයිස් කරන්න හදන දේ ගිහිලා ගිහිලා ගිහිලා ඒක නැතිවීමක් වෙන්නේ ඒක සමස්තය තුල බොද වෙලා යනවා. ඒක සමස්තය තුල ලොඳ වෙලා යනවා. ඊට පස්සේ සමස්තය බලනකොට සමස්තය මගේ නෙවෙයි. ඒක මේ කාගේද එකක්? මේ අනාත්මයි. ඉතින් ඒ නිසා ඒ දිහා බලනකොට අර තියෙන එකක් ඇති වෙලා නැති වෙලා යනකොට තියෙන ළඟ ළඟ පරි මේ මේ අසහන ගතිය ඒ වගේම දැවිලි දැවිලි අඩු වෙන්න පටන් ගන්නවා. හැමතැනම හැමදේම ඇති වෙන නැති වෙනවන එකක් විතරක් ඇති වෙනව නැති වෙනවයි කියලා මරන්න දෙයක් නැහැ නේ. ආන්නේ මේ දුක සමස්තය තුල බොඳ වෙලා යන පටන් ගන්නවා. ඒතර දුක නැතිවීම නෙවෙයි වෙන්නේ. දුක සමස්තය තුල බොඳ වෙලා යනවා. ඉතින් බලනකොට ඔක්කොමලා ඉන්නේ එතනනේ. මේ ඒ සමස්තයත් මගෙත් නෙවෙයිනේ. මේ එකක් මගේ බබා කියලා ගත්තොත්, මගේ රුචිය කියලා ගත්තොත්, මගේ අම්මා කියලා ගත්තොත් මැරෙන්න නන්න පුළුවන්. බලනකොට කොයි එකත් මගේ අම්මා තමයි සංසාරේ පැත්තෙන් බලන්නේ. කොයි එකත් මගේ පුතා තමයි සංසාරේ පැත්තෙන් බලනකොට. ඒ නිසා ඒ වම්පි සබ්බ භූතේසු සියලු සත්‍යයන් කෙරේ මේක බලන්න ගියාට පස්සේ මැරෙනවා කියලාද කනකාටුදායක දෙයක් නම් පත්‍රේ බලන්න හැමදාම මරදන්නේ දෙක තුනක් තියෙනවනේ. ප්‍රශ්නයක් නැහැ. සුබතරණ සැපසිතේ කියලා කතාද වඳින්න දැන්නීමක් තියෙනවා. බල හම්බ වෙච්ච ඒවාත් තියෙනවා. ඉතින් මොකද ප්‍රශ්නේ? මගේ බබා වුණොත්, මගේ මගුල වුණොත්, මගේ අම්මා වුණොත් පියම්මෝ. ඒ අම්මා නිසා නෙමෙයි මගේ කම නිසා. දරුවා ගම නිසා නෙමෙයි මගේ ගම නිසා. මගේ කරගත්ත ගම පිච්චෙනවා මේ හයි හයි ටෙන්ෂන් කරන්ට් එක වෙනවා. මේ තුගේට දාලා බලනකොට කුඹුරු වල කුරුල්ලෝ එලවනකොට කුරුල්ලන් කියන්නේ මගේ නොකා යායම කා කියලා. ගහලා එලවනවා එලවනකොට කියන්නේ මගේ නොකා යායම කා. එතකොට තිකරි මගේ කුරුල්ල වෙන කොහෙන් කන්නේ? ඉතින් සංසාර දුකත් කියනවා මගේ විතරම කන්න එපා. ඔහි ආයේ කාලා ඇවිදපන්. ඒතකොට ඉතින් මයි ටිකක් කනවා ඒක ප්‍රශ්නයක් නැහැ. මේක මේ මගේ කරගත්තර තමයි ප්‍රශ්න තියෙන්නේ. නිසා ඒ එන දේවල් වලට තොගේට දාන. තොගේ තමයි සිස්ටම් අප්‍රෝච් කියන්නේ. සිල්ලර බිස්නස් එක තමයි රිඩක්ෂනිසම් කියන්නේ. රිඩක්ෂනිසම් ඇතුල් වෙලා තොග බිස්නස් එකට ගියාට පස්සේ ඔය සාමාන්‍ය කෝටිපති ප්‍රකෝටිපතියන්ට දුක් කෙන එකේ ගණන් අරගෙන කරන්න දෙයක් නැහැ යාට. පාඩු වුණා ලාභ වුණා කියලා බලන්න වෙලාවක් නැහැ යාට. හම්බෙච්ච සල්ලිවත් වීදම් කරන්න වෙලාවකුත් නැහැ. මේ බිස්නස් එක නතර කරන්න බෑ. අරගෙන අරගෙන අරගෙන යනවා. මොකටද බිස්නස් කරන්නද කියලා මිනිස්සු දන්නේ නැහැ. අන්න ඒ වගේ මේ භාවනා කරගෙන යනකොට අර අමාරිසයගේ පුංචි කරලා බලන කණ්ණාඩි වෙනකොට ලුක් කරලා බලන කණ්ණාඩි වෙනකොට පුංචි කරන කණ්ණාඩි අතට අහු වෙනවා. මේ ඔක්කොම බලපුවම ඔක්කොම හොල් එච්චරයි. ඔක්කොම නිකන් පිල්ලි. ඉතින් යාට දෙයක් නැහැ. ඒකෙකුට කැස් ආවයි කියලා ඉතින් මැරෙන්නේ. අහින්න දුපුලන් ජීවත් වෙන්න. ඉතින් ඒ වගේ අර ඔක්කොම තුගීර දාලා සලකන්න ගියාම උහුරතලේ කරගන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. එක එකනත් එක එකනත් එක පුද්ගලික සම්බන්ධකම් කරන්න වෙලාවක් ඉන්නේ නැහැ. නමුත් දුක දුකේ තියෙන නපුර නැති වෙලා යනවා. අන්න ඒකට අපි හරි බයයි. අපි මේ දුක මගේ කරගෙන ඒ ඒ දේ මගේමයි. ඒකට තියෙන අයිතිවාසිකම මෙන්න මේ හටන් කරන්නේ. මේ දුක අහ කියන දුක ලෝකේ තියෙන කොටස මගේ කරගන්න තියෙන දැඟලිල දිහා බලනකොට ඇද්දගෙන නාන නෑමනක් නාන්නේ. බෙදාගෙන කන කෑමක් කන්නේ. ඒක දිහා බලනකොට පේනවා ඉතින් මේ කට්ටියගේ මනාපෙත් නෙබෙදාගන්න. ඉතින් බුදුචානන්තර එච්චර කනගාටු වෙන දෙයක් නෑ. මොකද බුදුහාමුදුරුවෝ දීලා නම් කනගාටු වෙන්න ඕනේ. බුදුන් කියනවා ඔක බෙදාගන්න එපා. ඔක නැතුව ඉන්න පුළුවන්. මගේ කරගන්න නැතුව ඉන්න පුළුවන්. ඒ තවත් මානවෙක් ඒ පැත්තෙන් බලන්න පුළුවන් නම් අන්නේ විදිහට මේ සද්ද ඔක්කොම එකමල්ලට දාලා මම වේදනාව නෙවෙයි, හිතවිලි නෙවෙයි, මූල කර්මන්තම සද්ද කියලා දාන්න පුළුවන් නම් මේ සද්ද සුභාසින්තන තිබ්බහමකෝ කනගාටු තිබ්බහමකෝ නිකන් ගෝසාවක් විතරයි. අවසරයි ගරු ස්වාමීන් වහන්ස මා පරයන්කයට වාඩි වී මූල කර්මස්ථානයේ ලෙස ආනාපානය නිරීක්ෂණය කළෙමි. හොඳින් සුලන්දාරාව දෙස බලා සිටීමේදී ආශ්වාස ප්‍රශ්වාසය ක්‍රමෙන් ගුරුසු තත්වයේ සිට සියුම් තත්වයට පත්වන විට ශරීරයේ හැකිලෙන ස්වභාවයක් ස්වභාවයත් බෙල්ල පහතට කඩා වැටෙන ස්වභාවයත් නැවත එම සුලං ධාරාව සියුම් ලෙස නැවත ආරම්භ වී හොඳින් දැනෙන තත්වයට පත්වන විට ශරීරය පිම්පෙන හිස කෙලින්වන ආකාරයත් අත්දැකෙමි. මේ අවස්ථාවේ මනින්දත් නොනින්දත් අතර මත් ස්වභාවයක සිටි නමුත් වටේ තිබෙන ශබ්ද දැනුණ නිසා නිින්ද ගොස් නැති බව වැටහුණා. මේ ක්‍රියාවලිය දිගටම පිම්බෙන හැකිලෙන ස්වභාවය හුස්ම රැල්ලත් හුස්ම රැල්ලත් හුස්ම රැල්ලේ එම ස්වභාවයත් සමගම යම් කිසි රටාවක් පැසදුන බව නිරීක්ෂණය කළෙමි විනාඩි 30ක් පමණ මේ වෙලාවේදී කය හොඳින් සැහැල්ලු වී තිබුණද වරින් වර සුලං සුළු කකුලේ වේදනාවක් තිබිනි නැවත ඇස්හැර ඉරියව් මාරු කළද සතියේ වෙනසක් සිදු නොවි නැවත එම ස්වභාවය අත්විඳි හැකි බව දැනුණා ගරු ස්වාමීන් වහන්සේ මෙම ස්වභාවය භාවනාවේ දියුණුවක්ද පහදා දෙන සේක්වා. භාවනාවේ දියුණුවට උපදෙස් පත්මි. සතිමත් වීමේදී ශරීරයේ සැහැල්ලු වන බව හා නොදෙනී යන බව මගේ අත්දැකීමයි. නමුත් කිසි දිනක ශරීරයේ දියවි යන ස්වභාවය එලිපෙනීම් සිදු වී නොමැත. මෙසේ විවිධ තත්වයන් ඇතිවන්නේ එක එක පුද්ගලයන්ගේ කෙලෙස් ස්වභාවය නිසාද හදා දෙන සේක්වා. වහන්සේට දෙවන් සරණයි. ඔය විදිහකට චරිත ලක්ෂණ කියලාත් කියනවා. ඒක නිසා මේ අපිට සාමූහික භාවනා කරනකොට ඒ එක්කෙනෙක්ක් දකින අද්දකීම අනික් කෙනාට එහෙම ලැබිය යුතුම නැහැ. ඒක නිසා මේ මේ විසුද්ධි මාර්ග වගේ පොත්වල මේ රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත මේ චරිතට පේන්නේ මෙව්වා මෙව්වා කියලා නම් කරන්න හදනවා. ඉතින් උඹදෙනෙක් බලන්න හදනවා රාග චරිතේ, ද්වේෂ චරිතේ කියලා. නමුත් මේ සූර්යා පැය දෙකෙන් දෙකට දෙකෙන් දෙකට ගමන් කරන ගමනේදී ඒ ඒකට බලපෑන රාග ద్వේෂමෝ නැත්නම් වාපිච්චෙන් වෙනස් වෙනවා. ඒ නිසා රාග චරිතයක් උදේවර දිනකට හැන්දනට ද්වේෂ චරිතයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ වගේ තියෙන වෙනස් වීම දිහා බලනකොට අපිට පේනවා අපිට ඒ වෙලාවේ තියෙනක අපි අඳුරගත්තට ඒකම තව පැය දෙකකින් නෑ. ඒකම මේ වෙලාවේ වෙන කෙනෙකුට ඒක බලපෑමක් වෙනස්. ඒ අතරතුර තියෙන මේ උච්චාවච භාවය ඉතින් ලෝකයේ බුදු ජානංශ පෙන්වන්නේ මේ විවට්ට කල්ප සංවට්ට කල්ප කියලා. වරක සංස් මේ කල්ප දිග ඇරෙන වෙලාවක් එනවා. වරක සංකල්ප ඇකිලෙන වෙලාවක් එනවා. ශරීරය පිම්බෙන වෙලාවක් එනවා. හැකිලෙන වෙලාවක් එනවා. තද වෙන ගතියක් එනවා, දුර්වල වෙන ගතියක් එනවා. ඉතින් මේවා මගේ නෙමෙයි, මේවා නිකන් වඩදිය බාදිය වගේ. ඉතින් මේක දිහා බලලා මේක මගේ නෙමෙයි මේ ධාතු ස්වභාවයක්, චිත්ත නියාමයක්, නැත්තම් ලෝක න්‍යාම ධර්මයක් කියලා තේරුම් ගන්න පුළුවන් නම් අපිට තියෙන නිරීක්ෂකයෙක්ගේ தත්ත්වය විතරයි. නමුත් මේ කට මේ බඩ මේ ඇඟ කියලා ඇඟේ දාගත්ත ගමන් ඉඳලා පුදුම වේගයක් එන්න පටන් පුදුම ටෙන්ෂන් එකක් එන්න පටන් ගන්නවා. ඒ නිසා මේ ශරීරය අපිට හම්බෙලා තියෙන්නේ ඒවයි හතර මහ ධාතුන් ක්‍රියාත්මක කරන වේදිකාවක් වශයෙන් ඒක දිහා ඒ විදිහට බලන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම තව කෙනෙක් දිහාත් බලන්න පුළුවන්. මේකම තමයි එකෙත් තියෙන්නේ. ඒක නිසා ඒ චක්‍ර ටික හැම වෙලාවෙම චක්‍ර කරකැවෙන්නේ. සංතාරේ චක්‍රයක්, හුස්ම චක්‍රයක්, පිම්බි වැගිරීමේ චක්‍රයක්, සක්මන චක්‍රයක්. අන්නේ චක්‍ර කරකැවෙන ස්වරූපේ බලලා එක තැනක අර්ථකතන දෙන්න යන්න බෑ. තව පොඩ්ඩක් ගියාම තව අර්ථකතන. තව පොඩ්ඩක් ගියාම තව අර්ථකතන. ඒ නිසා අර්ථකතන දීම නතර කරන්න. නිරීක්ෂණය වැඩි කරන්න. ඒතර චක්‍රයේ විසීම ආයෙත් ඒ තැනටම අපිව ගිහිලාපත් කරනවා. ආයෙත්පත් කරනවා. ආන්නේ බලනකොට පේනවා මේක කලින් සැලසුම් කරපු එකක්. මට දෙන්නේ නිරීක්ෂණයක් විතරයි. ආතතිගත වෙන්න අර්ථකථන දෙන්න එහෙම නැත්නම් විනිශ්චය කරන්න අවශ්‍යතාවයක් නැහැ. විනිශ්චය කළොත් අර චක්‍රය බැදීමේ හේම නතර වෙනවා. ඒ නිසා නිරීක්ෂණය වැඩිකරනද නිගමනය අඩුකරනද කියලා කියනවා. ගරුතර ස්වාමීන් වහන්සේ මාගේ පරයන්ක භාවනා දෙකකදී මා නිරීක්ෂණය කළදී පැහැදිලි කිරීමට අවසර ආයද සිටිමි. පළවෙනි එක මා මූල කර්මස්ථානයේ ලෙස ඉඳගෙන සිටින ඉරියව්වට සතිය පවත්වමි. මෙසේ දෙගත් දෙක සැනින්ම කය සැහැල්ලු වී සිත සිතුවිලි වල පවතී. සමහර විට හීන පෙනේ. එසේ ඉන්න අතරම හිස ගැස්සීමට යන බව හොඳින් දනී. එම ගැස්ම පටන් ගන්නා විට බෙල්ලේ කෙළවරෙන් පටන්ගෙන නහරයක් දිගේ උඩට පැමිණ හිස ගැස්සීම ඇතිවේ. මෙසේ ගැස්සීම පටන් ගන්නට සූදානම් වනවා සමග සිතුවිලි නතර වී ගැස්සීමේ ක්‍රියාවලිය ආරම්භ වේ. ඉන්පසු සිතුවිලිත් හීනක් නැති කලවර හිස් අවකාශයක් තුල සතිය චිත්තක්ෂණ එකක් දෙකක් පමණ පවතී. මෙහිදී කිසිදු මත්ගතියක් නැති අතර හොඳ අවදි තත්වයකින් බලා සිටිය හැක. හිස් අවකාශය තුලට යන තෙක් කයවත් බාහිර ශබ්දවත් නොඇසේ. නමුත් අවකාශයේ ඉන්න විට බාහිර ශබ්ද ඇසේ. දෙවන එක්සැම්පල් එක තවත් අවස්ථාවක මූල කර්මස්ථානයේ තුල සතිය පවත්වන විට කය සැහැල්ලු වී සිතුවිලි පැමිණ ටික වේලාවකින් බෙල්ල නැමී නිින්දක් වැනි ස්වභාවයටයයි. මෙහිදී ඊට හීන පෙනෙන අතර සමහර අවස්ථාවක හොඳ අවධියක් පවතින අතර සමහර විටක මත්ගතියක් පවතී. නමුත් මම ඒ නිින්දක් නොවන බව හොඳටම දනී. ඒ තුලද යමක් සිදුවේ. නිින්දට වඩා තරමක වෙනස් ස්වභාවයකි. අඩනින් අඩනින්දක් යයි කිව හැක. නමුත් මම සතිය පවත්වන බව දනිමි. කය නොතෙරේ. එකපාරටම හිස ගැස්සේ. මෙහිදී ගැස්සීම නිරීක්ෂණය කළ නොහැක. ගැස්සීම වුණ පසු ගැස්සුන බව දනී. ඉන්පසු කයට පැමිණේ. එය මා දැනගන්නේ මා පුටුවේ ඉඳගෙන ඉන්නා ස්පර්ශය අතක් උඩ අතක් තබාගෙන සිටිනා බව, ඇස්වසාගෙන සිටිනා බව වැටහෙන නිසාය. මෙසේ එක පරයන්කයක් තුල මේ කීප වාරයක් සිදුවේ. ස්වාමින් වහන්සේ යමකට නමක් දී ඒ කෙලෙසා නොදමන ලෙස නිතර පැවතුවත් මට මේ தত্ত্ব දෙක කුමක්ද දැන ගැනීමට උවමනාවක් පවතී. ඔබ වහන්සේ අන් අයගේ කමඨහන් සුද්ධ කිරීමේදී දීනභාවය, ශූන්‍යතාවය වැනි වචන භාවිතා කරන නිසා මෙම தত্ত্ব දෙක ශූන්‍යතාවය, ලීනභාවය යන தত্ত্বයන්ද නැත්නම් එම දෙකම නොවේදයි පහදා දෙන ලෙස নমස්කාර කුප්පෝ ඉල්වා සිටමි. මම මේ தত্ত্ব දෙක නිවසේදී භාවනා කිරීමේදී අනන්තවත් අධ්‍යක් ඇතත් ඒ දැනගැනීමේ උවමනාවක් නොතිබුණද දැන් එම தত্ত্বය කුමක්ද දැන ගැනීමට ලැබුණොත් හොඳයයි සිතේ. මා කරන්නේ වරදක් නම් දෙපා නැමෙද සමාවිලා සිටිමි. දරුවන් සරණයි. මේ රචනයේ ආසන්නයටම ඇවිල්ලා තියෙනවා. ගැසීමකට පස්සේ හිත එන්නේ කයටම කියන එක වගේ ලං වෙලා තිනවා මේකම බල්ල මේක සාතික් කරන්න ඊට පස්සේ ගැස්සුනට පස්සේ හිත එන්නේ සතිමත් තරමට නම් කයට නම් මේක හිත සැඟවි ගැනීමක් හිතට läග ගන්න තැනක් නැතිකම නිසා සිත කරන ලූට ආයමක් ඕක ටික කාලික වාඩ කරගන්න බැරි වෙනවා අවදි වුණාට පස්සේ දිගටම හිත වල්මත් වෙලා නම් තියෙන්නේ කොයි අරමුණට තාවද කියලා හිතා ගන්න බැන්න ඒක නම් නිදිමත වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අවදීන් පස්සේ හිතේ ඉන්නේ මූල කර්මත්තානටද කායටද කියන එක සාතික්කරනද එතකොට Tamanට ඒකෙන් විශාල ආත්ම ශක්තියක් එනවා. එනවනම් කායට එනවයි කියලා සාතික වුණාට පස්සේ තේනවා ඔක තමයි මුළු සංසාරයෙන් භාවනා කරපු ලැබිය ප්‍රතිඵලය. අන්දබන්ද වෙච්චාම හිත යන්න ඕන තැන දන්නේ. අන්දබන්ද වෙනාට පස්සේ හිත යන්න ඕන තැන දන්නේ නැත්නම් දැන් මේ ගින්නක් හදුනාට පස්සේ ෆයර් ඩ්‍රිල් එකේදී අපි කොතෙන්ද යන්න ඕන කියලා තැන දන්නේ නැත්නම් ඉතින් ඊට පස්සේ අපිට නිගමනයක් කරන්න බෑ කී දෙනෙක් මැරලා ඉනවද කී දෙනෙක් පණ තියලා තියෙනවා ඔක්කොමලා දන්නවනේ ගින්න එන්න ඕනේ නෑ එන්න ඉඩ තියෙනවා ආවොත් කොහෙද ඇසෙම්බල් පොයින්ට් එක කියලා දන්නවනේ ඒක තමයි ෆයර් ඩ්‍රිල් කියන්නේ එනිසා ඉඳපු ගා ෆයර් එකක් ඉන්නේ නැතුව ෆයර් ඩ්‍රිල් කරනවා බලන්න මිනිස්සු මේ දීලා තියෙන දේ දන්නවද කියලා. ඒ වගේ අපි දැනගන්න ඕනේ අනතුරක් වුණොත් මෙන්න ക്ഷേම භූමිය. මෙන්න නික්ලේශී තැන. මෙන්න නිර්මල තැන කියලා දන්නවනම් වෘතු කරණ ටිකක් කල් යනවා ඉබේ මෙතෙන් හිත යනවනම් ඊට පස්සේ බයින දෙන්න. ඒක තමයි ආත්ම විශ්වාසය කියන්නේ. නිසා නැවත ගැස්සීමෙන් හිතේ ඉන්නේ කයටමද නැත්නම් ආනාපානෙටමද පිම්බීම හැකිලිමටද කියලා වගේ තහතික් කරලා කියන්න පුළුවන් තැනට භාවනා යොමු කරවලා ඒක වார்த்தාවට දාන්න එදාට තමන්ට තමන්ගේ ආත්ම විශ්වාසය එනවා. ඒක මේකේ ලියන්න උත්සාහ කරලා තියෙනවා. ඒක ලියවිලා නැහැ. ඒ කියන්නේ කමඨාන සුද්ධ වෙලා නැහැ. ඒක කෙලින්ම ලියන්න. ලියුවොත් ඒක අහගෙන ඉන්න කෙනා තේරෙනවා මෙන්න දැන් මේ මේකේ ආයෙ කියලා දෙන්න දෙයක් නැහැ. ඒ එතෙන්ට හිත දාන්න පුළුවන්. ඒක වේග්නේ ඒක ඒකම නොකියන්නේ කියවෙන්නේ. ඒ කියන්නේ කමඨාන සුද්ධ වෙලා නැහැ. ඒ කියන්නේ හිත පිරිසුදු නැහැ. ඒක කිරි ගහට මෝල් ගහින් යනවා වගේ කියනවනේ මම ගැස් වෙනවා ගැස් වෙනාට පස්සේ මගේ හිතේ ඉන්නේ කායයටමයි මගේ හිතෙන්නේ අරමුණ තමයි කියලා ඒක සම්පූර්ණ ඇක්ටිව් වොයිස් එකේම දාලා කියන්නේ. එතකොට කෙලෙස් වලට වසන්න බෑ. එතෙන්දි වනවලා ගහන්න හදනවා කියලා කියන්නේ කෙලෙස් වලට රිංගන්න ඉඩ තියෙනවා. දැන් හැම වෙලාවෙම සාතික් කරන්න කොහේ අත්‍යාදු ගැහුවත් බල්ලට කූඩු කියනකොටම කූඩුවට යනවා. ඒක හොඳයි. උවිලියට යන්නේ කොහොඳයි. උට බැල්ලියක් හොයන්න ඕනේ, කක්ක කරන්න ඕනේ, චූ කරන්න ඕනේ. ඒක උට කරගන්න. අර කූඩු එහෙම තියලා ගහගෙන හිටියොත් එහෙම හරි අසාධාරණයි නෝර. ඒක දැක ගන්න මේක සාතික වෙන්න ඕන. මේක සාතික වෙලා ස්ථිරත්වයක් ඇති වෙනවා. පිට ගියාට අනතුරකදී ආයුධ දැන හිත දන්නවා කියන එක උනාටමදි ඒක කියන්න පුළුවන් වෙන්න ඕන. මේක බුදුරජාණන් වහන්සේ පියවර හතරකින් කියන්නේ මම කිව්වෙත් ඒකයි. හිත පිට ගිහිල්ලා ඉන්න වෙලාවේදී පිට ගිහිල්ලා ඉන්න බව දන්නවා. සරති ඉතින් විවරති කියලා එකක් තියෙනවා. විවරණ කියලා කියන්නේ ඉස්සර මේක හංගනවනේ. අයියෝ හිත පිට ගියා කෙලෙස. දැන් නැහැ. ප්‍රසිද්ධියම කියනවා මම ඉන්න ඕනේ. ආනපන දැන් ඉන්නේ සද්දේක. උත්තානි කරෝති. ඒක තේරුම් ගන්නවා මේක හෙලි කළා කියන්න පුළුවන් වෙච්ච එක තමයි මට තියෙන ලොකුම ලාභේ. හිත ද්වේෂ කරන්නේ හිත කම්ප වෙලා නැහැ. උත්තා ඊට පස්සේ ඒක කාටද කියන්න ඕන. මම මෙතන හිටියේ මෙතන නෙවෙන බව දන්නවා. දැනගත්තකම මම බල්ලා කූඩු. ඉතින් මයික් එක දෙන්නේ නැද්ද? එහෙනම් මයික් එක දෙන්න වටිනවා. ඒ පැහැදුනාට මට පැහැදිලි නැති ඉඳයි මම ඔහොම කිව්වේ. ඔන්න අත උසන්ඩ අත උසන්ඩ පිටි වතරම ඉඳගෙන ඉවරලා මටත් ඇති උණයි කියලා කියනවා. පොඩ පොඩ පොඩ සොලෝ සොලෝ එකයන් ස්වාමින් වහන්ස ඒ වගේ අවස්ථාවක් මටත් වුණා මේ ගැසීමක් ඇති වෙලා ආනාපානෙ හොඳින් දිගටම කරගෙන යද්දී ආනාපානෙ සියුම් වුණා හුස්ම රැල්ල ඊට පස්සේ මට මොකුත් දැනුනේ නැහැ නමුත් ෂණේකින් ගැස්සিলা මං හිතුවේ කෙනෙක් කවුරු හරි මාව මේ අත තියලා ගැස්සුවා කියලා ඒ වගේ ගැස්සිලා ආයසරයක් අගියේ ආය ආනාපානෙටමයි එතකොට ඒ ගැස්සීම මොකද්ද කියලා මට ගැටලුවක් වුණා ඒ වෙලාවේදී. ඒක තමයි මෙතන තහන්නේ ඊට ඉස්සෙල්ලා හිටියේ මොකද්ද උනේ කියලා. ඒව ඇත්තටම මේ ඥානපෝනික සාංශ උත්සාහ කරන මේ බය ලැජ්ජ දෙක කියලා. පිටපොට ගිය ගමන් මම ඉන්නේ බය වී යුතු ලැජ්ජ විචතනක් කියලා කිව්වට පස්සේ එයා නැවත ආය ටක් ගාලා ගස්ස එක ඩොක්කකුත් ඇනලා හිටපු තැන ගෙනත් තියෙනවා. ඒ කියන්නේ Taman මේ කෝච රජ්‍යත්ව භූමියෙන් හිත පිට ගිහිලා. එතන තමන්ගේ අප්පගේ ඉඩමෙන් පිට ගිහිලා. අප්පගේ ඉඩමෙනකොට තාත්තගේ ඉඩමෙනකොට හයියනේ. අරසාව තියෙනවනේ දැන් පිටතනකට ගිහිලා. ගිහිලා දැනගන්නකොටම ඒක මේ මේ හිතලා කරන බයක් ලැජ්ජාවක් නෙවෙයි. සිස්ටම් එකෙම කියනවා ඔබ ඉන්නේ අගෝචර භූමියක අජ්ජත් තැනක නෙවෙයි. එතකොට මෙයා දන්නවා අජ්ජත් තන බලාපොරොත්තු වෙනවා ගෝචර තන තියෙනවා ඊට එතෙන් දෙනවා. අන්නේ දෙක අතර මැද ගැස්මක් වෙනවා. අන්නේ ගැස්ම නොදන්න තැන ඉඳලා දන්න තැනට එන මල පනින තැන. මෙතෙක් නොදැන හිටියා. දැන් දන්න තැනට යනවා. එහෙම නැත්නම් මෙතන මෙතෙක් කෙනකන් සංඥාමේ ලෝකෙක හිටියා. දැන් අපේ හිතේක පාරට මේ ඕලාරික අත්පටිලාභයට රිංගනවා. ඒ ඒ වෙනස ඉස්සල ඉස්සල ලොකු වෙනසක්. මල පැන්නුම් ඉර පැන්නුම් වගේ ලොකු වෙනසක්. පහු වෙන පහු වෙනට ඒක අඩු වෙන්න පටන් ගන්නවා. ගැස්මෙන් තමයි දන්නේ මෙතෙක් කියලා තිබුණ එක අත්පටිලාභයක් තව වෙන අත්පටිලාභයකට මාරු වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් පැහැදිලිව තේරුණා. මට නම් ඒත් සැකයි. ඒ වුණා ගහලල්ලා කොහොම තමයි ඔක ඇහැටි. එක්කෙනෙකුට ඔහොම දෙනකොට අනික හිතා ඊට පස්සේ පොඩ්ඩක් ලාවට තේරෙනවා. අතිගරු පින්වත් ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී සමහර අවස්ථාවලදී භාවනා පටන්ගත් මොහොතේ සිට ටික වෙලාවකින් කම්පන චංචල ගති මදවන්නට පටන් ගනී. සමාන්තරව මා හුස්ම රැල්ලගෙන අවධානයන් යෙදීමට වෑයම් කෙලිමි. මේ කීප දිනකදී සිදු වුණේ. අද උදේ හුස්ම රැල්ලගෙන නොතකාම කම්පන චංචල ගැන දිහා බලා උනේමි. මා නොදැනුවත්ම හුස්ම රැල්ලත් නොදෙනී ගොස් තිබුණේ. මෙම අවස්ථාවට මා කුමක් කළ යුතුද? මුල් අවස්ථාවල මෙවැනි දෙයක් ඇති නොවුනත් දැන් නිතර නිතර මේ සිදුවේයි. මා කෙරෙහි අනුකම්පාවෙන් කුමක් කළ යුතුද කියා වටහා දෙන සේක්වා. මගේ වරදක් ඇතොත් පැහැදිලි කර දෙනු මැනවි. දෙවෙනි කොටසක් තියෙනවා යෝනිසෝ මනසිකාර්ය ධර්මදේශනාව හා සම්බන්ධව වරහන් ඇතුලේ ජීවිතයට ආදේශ කරගන්න ආකාරය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේලා ඊටමත් පින්වත් පුණ්‍ය සම්භාරයක් පුරාගෙන විත් මේ ධර්මය අවබෝධ කර ගැනීමට මට hina යනවා මට hina යනවා පොඩි කාලේ කවුරක්වත් නැති ඉන ගැන හිතන්නේ කක්ක ගොඩවල්. ඔය කිසියම් පුණ්‍ය සම්භාරයක් ඇත්තේ නැහැ. ඒකත් එක මනිතික එහෙමත් ඇති. නමුත් ඒ වුණාට මේ මගේ පොඩි කාලේ කවුරු මාව දැකලා තියෙනවනම් අම්මා හිටියානම් කියයි. මේ මෙහෙම අමනේ කිය. පුරාගෙන මේ ධර්ම ධර්මය අවබෝධ කර ගැනීමට පුළුවන් පරිසරයක ජීවත් වුණත් ගිහි ජීවිතයක් ගත කරන අපට මේ භාවනා වැඩසටහන සටහන මහා නිදානයක් වෙන්නේ. සමස්ත අම්මලා තාත්තලා වෙනුවෙන් මා මේ ඉල්ලා සිටිනේ ඔබ වහන්සේට සුළු වේලාවක් මේ ප්‍රශ්නයට සුළුෙන් හෝ උත්තරයක් බලාපොරොත්තු වෙමි. මේ ධර්මයෙන් නිතර ඇසුරු කරමින් යෝනිසෝ මනසිකාරයේ ප්‍රයෝජනයට ගනිමින් ගිහි ජීවිතයේ රැකියාව අමුදරුවන්ගේ ප්‍රශ්න මැද බොහෝ විට අසරණ වෙන අවස්ථා එමටයි. දූ දරුවන් ලොකු මහත් වන විට ඒ ආගේ ප්‍රශ්න වලට අපට උත්තර නැති අවස්ථා දේ ලෙසමයි. ඊටමත් ප්‍රඥාවන්තව මේ ප්‍රශ්න වලට මුහුණ දීමට අසීරු කාරණාවක් අප නිවනට ගිය විට මනස මේ ලෙස මේ ලෙසට සතිය අප නිවසරි අප නිවසට ගිය විට මනස මේ ලෙසට සතිය ප්‍රගුණ කළත් අප නොදනවත්ම නොදනවත්වම සතිය ගිලිහි ගොස් බිම ඇද වැටෙන අවස්ථා බොහෝමයි. එක වෙලාවකින් සිහිය ආවත් එතකොට වචන පිට වී හමාරයි. අප මේ භාවනා වැඩසටහන් වලින් ප්‍රයෝජන ගත යුත්තේ ඇතුල් හදාගෙන පිටතත් හදා ගැනීමටයි. වරහන් ඇතුලේ ජීවිතයේ ප්‍රශ්න වලට ධර්මයෙන් ප්‍රායෝගිකව උත්තර බලාපොරොත්තු වෙන්නේ. අප කරේ මහත් අනුකම්පාවෙන් උපහාසයේගේ කාලේ නිතාම සුළු වේලාවක් අරගෙන උත්තරයක් බලාපොරොත්තු වෙමි. උපහාසෙට එදු රෝගී සුවාත් වේවා දරුවන් සරණයි. බරසාර දෙයකට ගෙනෙත් ගියාට වෙල්ලයක් නැහැ. ඉතින් gedara duredi ගිහිල්ලා අපි අසත්‍යවත්ව අමනව වැරදි වචන කතා කරනවා. මේක රහත් වුණාට පස්සෙත් රහතන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ කාටද කතා කරන්නව ඒව වසලේ කියලා. මේ වරෙන් වසලයා කියලා. ඉතින් ආහන අනික් කට්ටියට හරි මේ ආම්දෝ එහෙම නරගමිනියෙක් නෙවෙයි. පස්සේ අන්තිම සරුවචනන්ස කියලා චෝදනා කරනවා. පස්සේ සරුවචනන්ස ආම්දෝ ගෙන්නලා කියනවා ඔබ මෙහෙම දෙයක් කියනවද මහාන කියලා. මේ rahat වෙලා. එහෙමයි. ඊතර පුත්‍රයන්ස කියනවා මේක මෙයාගේ දෙයක් නෙමෙයි මේක කෙලෙස් වාසනාවක්. මෙයා මීට ඉස්ස ආත්ම 500කම බ්‍රාහ්මණ කුලෙ ඉපදිලා තියෙන්නේ. අනිත් ඔක්කොම කතා කරන්නේ වසලයි කියලා. දැන් මේ ආත්මේ පැවිදිලා බ්‍රාහ්මණ පැවිදි විලත් කතා කරන්නේ වසලයි කියලා. ඉතින් ඒකට මුළු ලෝකෙම පිළිගන්නවා මේ රහතන් වහන්සේ නමකට ගැළපෙන්නේ නැහැ කියලා. මේ හාමුදුරුවෝ පිළිගන්න දෙයක්වත් නැහැ මේ වගේ ඉතරහත්. බුදුජානක තමයි පෙරක දුරෙක් වශයෙන් කියලා කියනවා මගේ පුතාගේ කෙලස් ඇති කරන්න පුළුවන් පදනමක් නෑ. ඒක කෙලස් වාසනාවක්. ඒක නිවනට බාධා කරන්නේ නැහැ කියලා. ඒ නිසා සමහර දේවල් අපි අතින් සිද්ධ වෙනවා. ඒක ඉතින් පුරුද්දට බැහැියට සිද්ධ වෙනවා. නමුත් මේකේ අඩුවීමක් පේනවද කියලා බලන්න. මං ඉස්සර මේ වගේ දේවල් හරියට පාවිච්චි කරන නැත්නම් ඒක වාසියටත් පාවිච්චි කරන දැන් ඒවා වෙනවා උනාට සිද්ධි ගන්න අඩුද ඒකෙන් වෙන නපුර අඩුද කියලා දැනෙන එක Tamanට කාලානුරූප වෙනවා හැබැයි ඒක එච්චරම සිද්ධ වෙන වාරයක් වාරයක් පාසා යෝගාවචරයට වැටෙන්නේ නැහැ කියලා සරුවචන්සෙ පිළිගන්නවා කාලානුරූප වෙනසක් වෙනවා. ඉතින් මේකට විරුද්ධ දෙකක් තියෙනවා. එකක් තමයි මම භාවනා කරනව නතර වෙන්න ඕන කියලා සමහර කට්ටිය හිතනවා. විශේෂයෙන්ම ළඟ ඉන්න කට්ටිය හිතනවා. ඒගොල්ලෝ භාවනා කරපුවයි නෙමෙයි. අපි මේ අඩු ගානේ අඩු කිරීම කරන්නේ මොන තරම් ප්‍රයත්නයකින්. දෙක අපේ හිත දෙස් දෙනවා. ඊට පස්සේ කතා නොකල මේතුයි මේ සුභහතර සුභවාදී කේවල පරිසුද්ධත්වයක් ඉල්ලනවා. එතකොට වැරදිච්චට පස්සේ වහ කනවා මැරෙන්න හදනවා පාපෝච්චාරණය කරනවා දඟලනවා. එයා දන්නේ මේ ක්‍රමිකව සාපේක්ෂව දියුණුවක් වෙනවාද කියලා එතින්දි කල්යාණ මිත්‍රෙක් ඉන්නවනම් එයා ආදාසයක් වශයෙන් උදව් වෙනවා. එහෙම නැති වුණොත් එimhe අපි අපි ගැන ඕනකට වැඩිය තක්සේරු කරලා මේ පොඩි දෙයකට බෑ නිසි නැතුව දඟලනවා. එයා හිතනවා මේ මා වෙන්නකොට මේ වියදු නැහැ. කියන්නේ Taman ගැන කිසිම අනුකම්පාවක් නැහැ. ඒක සදාචාරවාදී කියනවා. දැන් සමාජයේ කියන මේක මෙච්චර මහලකට භාවනා කරනවා, මේ අර වැරද්ද කරනවා, මේ වැරද්ද කරනවා කියලා ඒගොල්ලෝ චෝදනා කරනවා. ඒකට මර්සිලස්. කල්යාණ මිත්‍ර කද්දාකත් එහෙම කරන්නේ නැහැ. කල්යාණ මිත්‍ර උදව් කරනවා අමාරු වෙන නමුත් දැන් මේක අඩු වෙමින් යනව නේද? ඒක කාටවත් කියන්නත් එපා තේරෙන්නේ නැහැ. බෝක කඩා ගන්න එපා මේ අනුන්ට සාධාරණීකරණය කරන්න කියලා ඕ හිත දෙන 100 100ක් හොඳ කරන්න හදලා යන්න එපා කියන සාපේක්ෂතාවාදයට යන්න පටන් ගන්නවා. ඉතින් ඒක ඒ ඒ කියන ඒ සාපේක්ෂතාවාදයේ තියෙන්නේ ප්‍රකාශ වෙලා තියෙන සාසනය තියෙනකොට විතරයි. ශාසනයක් නැති කාලේ. කවදාවත් අපිට හිතා ගන්න හම්බෙන්නේ නැහැ මේ අපේ ශික්ෂාවේ දියුණුවක් වෙනවද නැද්ද කියලා. මොකද ඒක හෙලිදරව් කරපු සාසනයක් නැහැ. ඒ නිසා මේ සාසනේ තියෙන්න ඕන. ඒ තියෙන්ටි මම කියන්නේ දැන දැන වැරදි කරන මනුස්සයර තමයි බෞද්ධාගම්කාරය කියලා කියන්නේ. මොකද අනික්තාගම් වල පිම්පව් නැහැ. දැන දැන රොම්ප කරන්න පුළුවන් බුද්ධාගම විතරයි. එහෙන ලොකු දෙන්නේ දැන් කරන්න තියෙන්නේ දැනගෙන කරන පව් ප්‍රමාණය අඩු වෙන එක විතරයි. ඔය පින් කරනවා කියන එකෙන් තමයි මේක පොඩ්ඩක් අවුල් වෙලා යන්නේ. කට්ටිය හිතනවා පව් අඩු වුණාට ප්‍රශ්නේ නැහැ පින් වැඩි කරලා කරන්න පුළුවන් කියලා. එතකොට බුදුරජාණන් කියන්නේ සබ්බ පාපස්සා කරනවා මේ පවින් වැලකීමයි කරන්න තියෙන්නේ. කුසල උපසම්පදා පස්සේ. ඒ නිසා සමාජයත් එක්ක ජීවත් වෙනකොට බලන්න මොනම තාලෙන්වත් ගැලවිලා ජීවත් වෙන්න බෑ. ඒක මේ බරපතල වැඩ ඇති හිර දඬුවමක් වගේ දෙයක්. නමුත් සමාජේ නැතුව ජීවත් වෙන්න බෑ. ඒ නිසා පුළුවන් තරම් සමාජය ඇසුර කරන්න ඕනෙලා ඒ කරන්න අනික් වෙලා බලන්න මම අවුඩව ගන්නෝ දුෂ්ච වචී දුෂ්චරිත කාය දුෂ්චරිත නැත්නම් වැරදි ජීවිතයට අඩු කරන වැඩක් කරනවාද කියලා. ඒකට ඉවසීමමයි තියෙනවා ප්‍රතිපදාමයි තියෙන එක රැයින් එක බණින් වෙන්නේ නැහැ. ආන්න ඒ බව තේරුම් අරගන්නවා ඒකට කියනවා කුසලයෙන් අධි කුසලයට හොඳින් වඩා හොඳට යෑමේ ක්‍රමය. ඒක කායින්වත් අහන්න බෑනේ. එයාගේ තත්ත්වේ නෙන්නේ මං ඉන්නේ. ඒ නිසා මේක බුක් කීපින් එකක් ඕනේ තමන්න. වරදිනම තමයි මත ඉස්සර තරම් වෙන්නේ නැහැ කියන එක තේරුම් ගන්න පුළුවන් නම් ඒකට කියනවා සතත අභ්‍යාසය කියලා. නිත්‍ය අභ්‍යාසයෙන් විතරයි කරන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ වාදනට මාස 4ක පමණ කාලයක් සිට සතිමත්ව ජීවිතයක් ගත කිරීමට උත්සාහ ගන්නෙක් වී සාමාන්‍යයෙන් දිනකට පැයක පමණ පරියන්කය ගත කරන අතර සක්මන අල්ප වශයෙන් කෙරේ. උදේවරුේ පැයක් දෙකක් අතරින් පතර සතිමත් වුවත් ඉන්පසු එය මග හැරී වරහන් ඇතුලේ අමතක වී මතක් වූ විට යම් ඉරියව් සතිමත්ව ගත කරමි. මා පරියන්කේ විටින් විට ආස්වාසය ප්‍රස්වාසය කමටහටක් කොට ගන්නා අතර දැන් මිනිත්තු 3-4ක කාලයක් ඇතුළත සුලං රැල්ල තුනිවි හිස් භාවයට ඇතුල් වේ. මෙවිට හිස උඩින් බරක් ලැබුව ආසේ දැනේ. මෙම බර ඔළුවේ වටේ සිට දකුණ දක්වා කිමෙන් ගමන් කොට මුළු ඔළුවටම බරක් ඔළුවම බරක් බවට පැමිණි විට අවකාශයට පැමිණීම සම්පූර්ණ වේ. අවකාශය තුලදී හිස් බවක් චනසිලිදායක බවක් තිබුණත් එහි ප්‍රමෝදය හිසේ ඇති බරෙන් සම්පූර්ණයෙන් නොදැනේ. තවද අවකාශයේ යම් අරමුණක් නැති බැවින් සිත සතිමත් බැවින් එළියට යාම සුලභ ලෙස සිදුවේ. සාමාන්‍ය මිනිත්තු 50ක් තුල අවකාශයේ සිටියත් මිනිත්තු 30ක් පමණ වන පමණ සිත නොයෙකුත් අනෙක් දෑ සමග එල්බ ගනී. පහත කරුණු ගැන මා ඔබ වහන්සේගෙන් කාරුණික අදහස් මඟ පෙන්වීම බලාපොරොත්තු වෙමි. 1. අවකාශයේ පැමිණෙ විට හිස උඩට පැමිණෙන බර ගතිය කාලය සමග ගෙවි යන දෙයක්ද? එසේ නැතිනම් මේන් ගැලවීමට වෙන මඟක් ඇතිද? 2. සිත නිදහස් අවකාශයේ ඈත් වීම මේ අවස්ථාව සමාධිය ලෙස සිතමි. මේක පැහැදිලි නෑ සිත නිදහස් අවකාශයේ ඇතුල් වීම මේ අවස්ථාව සමාධිය ලෙස සිතමි. අරමුණක් නැති නිසා වල්මත්ව වෙනත් නොඑක් දෑ සමග එල්බ ගැනීම අඩු කර ගැහැටි ගත හැකි උපදේශක් ලබා ගැනීමට කැමැති වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව හා පතන නිවන් ඵල ඉක්මනින් ලබා ගැනීමට හැකි වේවායි පතමි. තුන්වෙනි එකට උත්තරේ විජේ මහත්තයාගෙන් බලාපොරොත්තු වෙනවා. අන්තිමගේ <laughs> අන්තිම තුනක් කිව්වා ඒක තුන්වෙනි එක විජේ මහත්තයාගේ ප්‍රශ්නය. පහත කරුණ ගැන ඔබ වහන්සේ කාර්යෝදේශ මගෙන් බලාපොරොත්තු වෙමි. එකයි මම දෙකයි කිව්වා. තුනක් කිව්වා. අන්තිමටම කිව්වා තුන්වෙනි එක හිත පිට ගියාම දේවල් තියෙනවා මම මොනවද කරන්න ඕනේ අන්නේ වෙනවා. ඒක හිත පිට ගියාම ඒක දෙවෙනි එකේ කොටසක් විදිහට තියෙන්නේ. හා. ඉතින් හිත ඒ කියවන ප්‍රශ්න කියවන. ඔව් හිත නිදහසේ අවකාශයේ මේක පැහැදිලි නෑ කියලා තියෙන එක අවකාශයේ ඇති විට කියලා මට හිතෙන්නේ ඇති විට මේ අවස්ථාව සමාධිය ලෙස හිතමේ අරමුණක් නැති නිසා අන්න එතන එතන අරමුණක් අරමුණක් නැති නිසා වල්මත්ව වෙනත් නොඑක් දෑ සමග එල්ප ගැනීම අඩු කරගත හැකි උපදේශාවක් ඒකයි තියෙන්නේ. අන්න ඒක තමයි විජේ ප්‍රශ්නය කියලා කියන්නේ. මට තේරෙන සාන්වාත මෙහෙමයි සතියෙන් ඉන්නවා නම් හිත ඉතින් පිට යන්න පුළුවන් පිට යන බව දැනගෙන ඉන්නවා නම් එච්චරයි තියෙන්නේ. ඔය මේක අර පිරිසුදු නැහැ කියලා කියන්නේ හිත මොකුත් නැහැ කියලාත් කියනවා දේවල් සමග එල්බ ගන්නවයි කියලාත් කියනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් එක චිත්තක්ෂණයක වෙන්නේ නැත්නම් එල්ලි වෙන්න දෙයක් නැහැ. නමුත් ඒ වෙලාවේදී හිත කොහොමද වැඩ කළ යුත්තේ කියලා න්‍යායක් නැහැ. දීලා යන්න අරින්න. ඒකට ආර්ය පරිශ්‍රණය කියලා කියනවා වෙන්න දෙන්න ඕන දෙයක්. ඒකෝ තමන්ගේ සද්ධාව කැඩලා නැහැ නේ, සතිය කැඩලා නැහැ නේ, සීලය කැඩලා නැහැ. ඕන දෙයක් වෙන්න අරින්න. මේකට ආහවගල් කෙනෙක්ගෙන් අහන්න ඕන අර න්‍යාය බලන්න ඕනේ මේ සමීකරණය කියලා එහෙම කන්නේ නැහැ. මේක දිහා බලන්න මොනවාකටද යන්න තරම් නැති තැනකට දාලා කූඩු ඇරලා දාන්න. තත. දැන් කියනවා මේ ඔය දිසා කාක උපමාව කියනවා නැවක් මොහොතේ අතරමං වෙච්චාම කුණාටුවක් අරගෙන ආවිලා අතරමං වෙච්චාම ඉස්සර වගේ දැන් ඔය GPS navigation මොනක්වත් නැහැනේ. රැයට උතුරුතරුව පේන්නේ, දවල්ට උතුරුතරුව පේන්නේත් නැහැ. එතකොට ගෙනියනලු කහකෙක්. දිසා කහක කියලා. ඒ කහක කූඩු ඇතුලේ දාලා දෙන නිදහස් කරනවලු මොහොත මැදදී. ඉතින් ඌට කාලයක් බැඳලා හිටපු නිසා ඌ පයින්නෝ. ඊට පස්සේ වල ඌ පුළුවන් තරම් බලන උඩට ගිහිල්ලා බලාත කොහරි ගොඩබිමක් තියනවාද කියලා. මොකද මේ නැවෙන්නේ නැත්තම් නැවටෙන්න වෙන්නේ. ඉතින් එතකොට නෑවිකයට ලේසි එයා දන්නවා ගොඩ බිම තියෙන දිහාට කක්ක ගියා. ගොඩ බිමක් නැත්තම් ආයෙ වෙල කොඹ ගහේවා. යන්න තැනක් නැහැ. ඒ වගේ තමයි අපේ හිතට වහන්න තැනක් නැති වෙද්දී ගෙනියන්න ඕනේ මුහුද මැදටම. ඉල්ල ඇල්ල දාන්න. ඇල්ලිවල කාක අර පැත්තට යන්න ඕනේ මේ පැත්තට යන්න අපි දන්නේ නැහැ. අපි කොනාටුකට පස්සේ ඩිස්օරියන්ට් වෙලා ඉන්නේ. ওই දිසා කාකම උදාහරණ. ඊට පස්සේ ගියොත් පිට ඒක නිකන් අටුවා වෙන නිවනයි. නෑනේ. අපව කුඹ ගහට වැවිලා වහන. අනිත් වගේ මේ හිතට ලගින්න තැනක් නැති කරන එක තමයි පදනමක් නැති කරන එක තමයි නැත්නම් අපපතිත්ත විඥානයක් ඇති කරලා දෙන්න හදන්නේ. ඉතින් ඒක යෝනිහෝ මනසිකාරයෙන් බැලුවොත් අපි භාවනා කරන්නේ මේ අරමුණක් මේ විඥාණයට ලැබුම්පලක් නැති කරන එක. යෝ අයෝනිසෝ මනසිකාරයෙන් බැලුවොත් විඥාණයට අරමුණ හොල දෙන්න අපි දඟලන්නේ. නැතිර විඥාණයට කොහෙන් හරි සේලයින් දෙන්න හදනවා ජීවනි පොවනවා ග්ලූකෝස් කවනවා වෙල්ඩින් කරනවා අර විඥාණයට පොර දාන්න හදනවා ඒ වෙනුවට බුදුචානන්ස් ගන්න විඥාණය කොටු කරන එක ඉතින් මේ දෙක තේරුම් ගන්න රූප තියෙනකම් බෑ වේදනා තියෙනකම් බෑ සංඥා තියෙනකම් බෑ සංස්කාර තියෙනකම් බෑ කොටු කෙරුවට පස්සේ අපේ චපල හිත අර විඥාණයට තනක් හොයලා දෙන්න හදනවා ඉතින් විඥානේ අඬනවා නැවේ වතුර දාන්න එපා මම මැරෙයි කියලා කියන ඉබ්බෙක් වගේ. කවදද අපි මේ විඥාණයට අයින් කරපු පදනම අයින් කරලම තියලා අපපතිත්‍ිත භාවයට එහෙම නැත්නම් අනිදස්සන භාවයට විඥානේපත් කරන්නේ. ඉතින් මේ කිට්ටු කරලා තියෙන්නේ ඒක කරලා බලන්න අපි මෙලෙකල් විඥාණයට පොහොර දැම්මා. පදනම සකස් කරා. ඒකට ගෙවල් හැදුවා. දැන් විඥානේ අසරණ කරන්න හදනවා. ඒක මේ ආධ්‍යාත්මික සියදිනසා ගැනීමක් වගේ තමයි මේකට පේන්නේ. බුද්ධ ඥානන්තනේ කවුරු කිව්වත් අපි මේක අයුනිසෝ මනසිකාරයම බලන්නේ විඥාණයට කොහොම හරි අත්තලක් දෙන්න හදනවා අපි. අත දෙන්න බලනවා. ඒක අපේ පරම යෝකම කියලා. නමුත් විඥානේ ගොඩ වෙච්ච ගමන් කරන්නේ සතිය නැති කළා දානවා. දුක ඇති කළා දෙනවා. ආතතිය ඇති කළා දෙනවා. අසහන ඇති කළා දෙනවා. ඒ නිසා විඥාණයට කියන්න ඕනේ පැහෙන්නේ නැතුව කියන දේ අහලා හිටපන්. එහෙම නැත්නම් දැනගනින් උඹට කරන දේ කියන මට්ටමට යනකම් විඥාණයට මෙතෙක් කරපු නොදැනුවත්කම නිසා උඩගෙඩ දෙන ගතිය නතර කරලා අසරණ කරන ගතිය කරන්නේ. ඉතින් ඒකට තමයි මේ heart attack හරි මේ ඉන්නේ. මේ TNT පෙත්ත. දිවයට තියෙන පෙත්ත තියෙන්නේ. එහෙම නැත්නම් ඉතින් අනේ මෙච්චර හොඳ විඥාණයට එහෙම කරන්න පුළුවන් දපා කියලා ඉතින් කොහොම හරි ග්ලූකෝස් ටිකක් දීලා සේලයින් දීලා තන වඩා ගන්නවා අර ගෙටෙන් හදන හොරා පුතා කියලා පිළිගන්නවා වගේ. ඒක විජේගේ ප්‍රශ්න. ඊට වල දෙක කියන්නේ එකක් තියෙන්නේ අවකාශයට පැමිණෙ විට හිස උඩට පැමිණෙන බරගතිය කාලයේ සමග ගෙවි යන දෙයක්. ඒකේ නැත්නම් මේන් ගැලවීමට වෙන මඟක් ඇද්ද ඒක අරමුණු කරගන්න මැරිච්ච නැති බවට, නිින්ද ගිල නැති බවට, සතිය තියෙන බවට. මේ මෙතන දැනීමක් තියෙනවා මොකද්ද? ඒ දැනීම නුරුස්නා දෙයක්. ඒ දැනීම නීරස දෙයක්. විරාග දනවන දෙයක්. ඒ දැන් රාගයේ තිබුච්ච සතිය විරාගයට දානවා. දැන් ඔළුව නිකන් හිරි වැටිලා වගේ. නිකන් මත් වෙලා වගේ. කිසියම් තැනකට යන්න දැන උන හැදලා ලාවට සනීපකනේ ලෙඩෙක් වගේ. කැමරට රුචියකුත් නැහැ, සෙල්ලමට රුචියකුත් නැහැ, ඔහේ ඉන්නවා. මේකෙන් පණින්නයි හිත හදන්නේ අපි කියන්නේ ඕක භාවනෙන් ලබාගත්ත ජීවුණා. රාගය කරන්න බෑ. ඔක රාගේ ගිහිල්ලා. දැන් මේ විරාග දනවන, කම්මැලිකම දනවන, නීරසකම දනවන, නිකම් මස්ලී නැතියට බලුලෙව කන්නේ වගේ. ඕක සත්‍ය ආරමුණක් කරගත්තද? ඕක මැරලා ඉඳිවට අරමුණක් කරගත්තා. ඒ ප්‍රාණාල දිනනොයි කියලා. නිින්ද ගිහිල්ලා නැහැ මං අවදියෙන් ඉන්න කියන්නේ. අසතියෙන් නෙවෙයි ඉන්නේ මං සතියෙන් ඉන්න කියන්නේ. ඒසර තමයි තේමේක තමයි ජීවිතයේ අඩියම තියෙන මොනම අරමුණක්වත් නැති වෙනකොට තියෙන පැවැත්ම මේ මේකට සතිය පිටව ගත්තට පස්සේ පේනවා මේක හැම වෙලාවෙම තියෙනවා මේක පේන්නේ මේකට උඩින් ඊට වැඩි විචිත්‍ර දේවල් ආවට පස්සේ ඔය ජීවිතයේ තියෙන පැවැත්ම ඒකට සාරිපුත්‍ර සාංශ පෙන්වන්නේ ඒ දැනෙන දැනීමට පීලනට්ටෝ, සන්තාපනට්ටෝ, සංකතට්ටෝ, විපරිණාමට්ටෝ කියලා මේක පෙළන ගතිය. මේක තවන ගතිය. මේක නිතරම වෙනස් වෙමින් යන එකක්. බොහෝ හේතු කරුණු රාශියකින් හටගත්ත දෙයක්. මේක කවදාහකවත් පේන්නේ නැහැ තමන්ගේ බබා ආසනිය පෙළා ඉන්නකොට. මේක කවදාහකවත් පෙන්වන්නේ නැහැ සුනාමි ආපු වෙලාවක. එතකොට ඉසගිනි ගන්න ප්‍රශ්නනේ. ඔක්කොම අයින් කරන්න ක්‍රමේ. අයින් කරන පස්සේ අඩියම තියෙන එකත් පිළීමක්. අඩියම තියෙන එකත් ඇවීම. මේකට දුක්ඛ සත්‍ය කියන ඔයට අඩු කරන්න බෑ. ඔක බාරගනින්. එතකොට අපි ආර්ය වූ දුක්ඛ සත්‍ය දැක්කා. ඉතින් මේක නැති කරන්නේ අපි මේ පැනඩෝල් ගහනවා, ඇනස්තීසියා ගහනවා, කවුන්සලින් කරනවා, අර හිදුවනවා, මේ හිදුවනවා. ඒ කරන එක්කිනෙකුටවත් ඕක නැති තත්ත්වයක් දන්නේ නැහැ. ඒගොල්ල කරන්න දන්නේ ඕකට වෙනුවට වැඩිය ගුරුසු එකක් දාලා ඕක වහලා දාන එකයි. බුදුරජාණන්සේ ගිනිලා අඩියටම ගිහිල්ලා පෙන්නනවා ඕක බාරගනි. ඕක විඳින්න පුළුවන්. ඕක මාරාන්තික නෑ. දරන්න පුළුවන්. ඒක බාරගත්ත දවසේ පේනවා මේක සනීප කරන්න ලෙඩෙක් නෙවෙදෙක් නෑ. කරන හරියක් කට්ටිය කරන්නේ ගිනි අඟුර අත පිච්චෙනවට අතින් අතට මාරු කරන එක විතරයි. කොච්චර මාරු කරුවත් දාන්න. එනිසා මේ දුකේ මූලික බේස් ලයින් එක, ඩේටම් ලයින් එක එහෙම නැත්නම් මේ පාදස්ත රේඛාව බාර ගන්න නැතිකම නිසා අපේ පෞරුෂත්වයක් නැහැ. අපි බැගෑවෙච්ච, බය ආදු වෙච්ච කාල කණ ජීවිතයකට වැටලා දිනවා. මේක සනീപ කරන්න පුළුවන් කියන පචේ නිසා. මේක සනീപ කරන්න බෑ. මේකට කියන්නේ භව රෝගය කියලා. භව රෝග එනකොට ඕක තමයි තේින්නේ. ඕකට තමයි ලෙඩ වෙනකොට අන්තිමට මේන්නේ. මරණ වෙලාවෙත් ඔතෙන්ට යනවා. ඉතින් ඒකට බය තිබුණොත් එහෙම ඉතින් ඊට පස්සේ බැල්ලියගේ බඩේ හරි එල්ලෙනවා කියලා. දැන් මේ මනුස්සම්මගේ බඩේ එල්ලිලත් ඔහොම නම් බැල්ලියගේ බඩේ එල්ලනම කොහොම හිටියද ඊගාවත්. නිසා ඕක ලෑස්ති වෙලා යන්න නැති කරන්න බෑ. ඕක ආවේනික දුකක්. ඒක දරන්න පුළුවන්. නිසා දරුවන්ටත් උගන්වන්න ඕන. යාළුවන්ටත් උගන්වන්න ඕන. අම්මට තාත්තටත් උගන්වන්න ඕක. උකට කිඳිරි ගන්න එපා. කවුද උත්තර දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නේ අනික් මිනිහත් ඉන්නේ උතනේ. ඕක ඔයිට වැඩි දුකකින් වහන්න පුළුවන්. ඒක වෙන කතාවක්. මේක තමයි අඩුම ලන්සෝ. ඒකට පුරුදු කරගත්තා අපි චෝදනා කරන ගතිය අඩු වෙයි. ඒ වගේම මේක නෙමෙයි මට වෙන එකක් ඕන එක නෙමෙයි ඉල්ලීමත් අඩු වෙයි. ඒ චෝදනත් නැහැ ඉල්ලීමත් අඩු වෙනකොට මේකට දරාගෙන සිටීමේ ශක්තිය වැඩි වෙන්න පටන් ගන්නවා. එක්කිනෙකුට හැදුනොත් මේ දරා සිටීමේ ශක්තිය එක්කිනෙකුට આવොත් අනික් කාටත් මේක බෝ වෙන ලෙඩක්. ඒකයි කියන්නේ කල්යාණ මිත්‍ර ඇසුරු කරන්න කියලා. ඒ කල්යාණ මිත්‍රයා පෙන්වන්නේ උවිත වැඩි දුක් තියෙනවා යා ගාව කවදාවත් කියන්නේ කියන්නේ ලල්ල ඔව් ඔච්චර කිව්වා කියන්නේ ලල්ල මොනවද කියන්නේ බොහොම මං ඒව කියන ගත්තොත් මොනවද කියන්නේ කියලා දෙක කතා කරනකොට කියන්නේ ආව මනසකින් නඩු ඉවරයි ඒ ගල්දුවේ පණ්ඩිත ස්වාමීන් ගාවට කට්ටි යනවා එන්න නඩු දිග අරගෙන එක්කෙනෙක් එක පක්ෂෙන් යනවා අනිත් දවසේ අනිත් පක්ෂෙන් යනවා ඉතින් පණ්ඩිත සංසය අහගෙන ඉඳලා දෙයක් නැහැ නම ඔන්න ගිල ගිලම්පතට යප්පන්ට ඊගාව කට්ටෙන්නකෝ. ආය මාසයකට පස්සේ ආය ආය වෙන පාලියක් හදාගෙන ඕ ඕ දෙයක් නැහැ. උගත් දුරේ ඉන්න ඇතිනේ. ආ ගිලම්පතට යගන්නු. ඔය වගේ තැනක් කරන්න පුළුවන් මේ චරිචුරුත් එක්ක. පිත්ත කපලා කාලා තියෙන්නේ මේ මොනවද මේ පෙන්වන්න හදන්නේ. ඉතින් ඒකට හේතුව මොකද? එයා දරලා තියෙනවා. එයා දන්නවා කාටවත් කියලා වැඩක් නැහැ. ඒ ශක්තිය නායකත්වයකට හොඳ පුහුණු ලක්ෂණයක්. තමයි දරන්න පුළුවන් ප්‍රමාණය දරාගෙන ඒකට කෙන්තිරි ගන්න බෑ. ඒක හරීම කැතයි ගේමට. පුළුවන් නම් ඊටත් වැඩිය දුකක් දරාගෙන අරගෙන යන එකයි තියෙන්නේ. එnde ende ende ende ඔය කියන පුංචි දුක හිම්බිසාව කැත්ත. වැඩි එකක් උන් වේදවල ඉක්මවලා යනවා. ඒකට කියන ඉමුනිටි එක වැඩෙනවා කිය. දරා සිටීමේ ශක්තිය අපි වෙලා තියෙන මේ නැතුවට අර පුංචි දේවල් කාට හරි කිය කියා දඟලන්න පටන් ගන්නවා. ඒකේ අගේ පෙන්නවා. එතකොට වෙන්නේ මොකද්ද? තමයි හීන තත්ත්වයටපත් වෙනවා. අහගෙන ඉන්න කරන්න වෙන්නේ යකෝ මේ මනසට මේකවත් කන්න බැටරි කියලා. කල්යාණ මිත්‍රයෙක් නෑ. මේ කල්යාණ මිත්‍රයා කියලා දෙනවා. කොහොමනම් ගිහිල්ලා බෑ බබා මේ සෙල්ලම ජීවිතේ ගෙනියන්න. ඔය කන්න පුළුවන්. ඒ නිසා මේක මැරිච්ච නැති බවට ක්ලාන්ත වෙලා නැතුවට, නිින්ද ගිල නැතුවට අරමුණක් කරගන්න බලන්න කොයි වෙලාවද නැත්තේ කියලා. හැම වෙලාවෙම තියෙනවා. අවසරයි අති ගෞරවනීය ස්වාමීන් වහන්සේ මූල කර්මස්ථානයේ ආනාපානය අද ප්‍රථම ප්‍රතිපරයන්කයේ කයට සිතගෙන ඉඳගත්ෙමි. ටික වේලාවක් කය දෙස සතිමත්ව බලා සිටේදී කය ක්‍රමෙන් පහළට වැටෙනු බලා සිටි අතර හිස මුදුන පොළවේ ස්පර්ශ වී ඇති ආකාරයත් එමගින් ඇති වූ තෙරපු මහා වේදනාවත් බලා සිටීමේ මෙහිදී නැගිටීමට ප්‍රයත්නයක් නොදරිය යුතුයයි අවබෝධ විය. කයෙහි තෙරපුම දැනුන අතර ආශ්වාස ප්‍රශ්වාසය වැඩිවීමක් දැනුනේ හුස්ම ගැනීමට ඇති අපහසුව නිසාය. මේ දෙස සත්මත්ව බලා සිටින විට කම්පන චංචල ඇති වී ශරීරය ලිහිල් වන බවත් එමගින් වේදනා හා පහසෙන් හුස්ම ගැනීමට අවශ්‍ය ලෙස කය සකස් වූ බවත් බලා සිටින ලදී. මද වේලාවකට පසු ක්ෂණික තිගැස්මක් ඇති වී නැවත සතිමත් වන බව දැනුණ අතර මෙම අවස්ථාව යම් ගැඹුරු තැනකට ගියා වගේ හැඟීමක් ඇති විය. ඉන්දක් ලෙස නොතේරුනේ කිසිම කම්මැලිකමක් නොදැනීම නිසාය. මේ පිළිබඳව කිසිම දැනීමක් නැත. වරහන් ඇතුලේ ශබ්ද හෝ කය පිළිබඳව. එක වේලාවකින් මාළුවෙකු වතුරෙන් කොටරගත් පිට දඟලන ආකාරයෙන් කම්පන චංචල ඇති වී ගිය අතර පරයන්කේ නැගිටිය යුතුය යන සිතුවිල්ල පැමිණියෙන් එය ඉබේ වීමට ඉඩදී සතිමත්ව බලා සිටියේ මම විසින් නොකරමි යන අදිෂ්ඨානය මතය. කිහිප විටක් මේ සිදුවී ක්‍රමෙන් පොළව දිගේ හිස අනෙක් පැත්තට හැරෙන ආකාරය සතුටත්ම බලා සිටියේය. ශරීරයේ සැහැල්ලු ගතියක් ඇත. සිය සතුටක් ඇති බව හැඟේ. මේ වන විට පරියන්කේ කාලයේ ඉවර බැවින් ශක්තිය යොදා නැගිට සිටියේය. සිතෙහි කම්පන ගතියක්ද හැඟේ. දෙවන පරියන්කය නැවත ඉහත ආකාරයටම කය පොළවේ වැටි වැටි ඇතම් ඇතම් ඉහත ඇතම් ඉහත අධ්‍යක්ීම් ලැබූ අතර වේදනා ඇතිව නැතිව යන ආකාරයත් සතිමත්ව බලා සිටියේය. එක් අවස්ථාවක මෙසේ පහත් වී සිටන විට කය ඉව ස්ථීමට කම්පන චංචල හා තද ආශ්වාසයක් පැමිණි පැමිණ. ස්ථීමට ගියත් ශරීරයේ වක්‍ර වී ඇති ආකාරය නිසා ස්ථීම සිදු නොවිනි. මේ දෙස බලා සිටින විට තේරුණේ ශරීරයේ උත්සාහ තබා ගැනීමට යම් ශක්තියක් අවශ්‍ය බවත් එය මම විසින් කෙලින් කර තබා ගැනීමට යොදා ගන්නා බවත්ය. එසේ නොමැතිනම් කයේ ක්‍රියාකාරකම කළ නොහැකි ලෙසය. තවදුරටත් සතිමත්ව සිටින විට කය විසින් ඉස්තීමට දරන ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් නැති නිසා පොඩි තල්ලුවක් දුන්න විට ක්‍රමයෙන් ශරීරයේ ඉහළට එසවුනි. ඉන්පසු ඒකාග්‍රතාවයේ දෙස සතිමත්ව බලා සිටි අතර නැවතත් මෙම පරයන්ක කාලය තුල පහළට වැටීමක් ඇති නොවනි. තුන්වන පරයන්කය සතිමත්ව ඒකාග්‍රතාවයෙන් සිටින ලදී. පෙර අවස්ථාවල මෙන් කම්පන චංචල ඇති නොවනි. මුළු පරයන්ක කාලය තුලම ශරීරයේ සිරස්ව තිබිනි. ඒකාග්‍රතාවයේ සතිමත්ව සිටින විට විකින් විට අරමුණු පැමිණියද ඒවායින් බාධාවක් ඇති නොවිය. මුළු පරයන්ක කාලය තුලම සැහැල්ලු හා සංසුන් බවක් දැනුනි. සතියත් දිකටම ඇති බව විශ්වාසය. කර්සාමින් වහන්සේ මේ මාගේ අද දින පරයන්ක භාවනාවේ අත්දැකීමයි. භාවනාව තහවුරුට දියුණු කිරීමට අවශ්‍ය යම් උපදේශක් ලබා දෙන මෙන් ගෞරවණීය ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔබ වහන්සේට අවශ්‍ය නම් ඉදිරිපත් වෙන්න කැමතියි කියලා. මේ විදිහට යන තමන්ට පේනවා නම් මේ මේකට කියන්නේ ඉරියව්ව වැක්කිරනවායි කියලා. නිකන් හුලම් බහපු බැලුමක් වගේ, වැලමඳුලක් වගේ හේම පාත් වෙනවා. ඊට පස්සේ ආයේ මෙහෙම ඍජු වෙන්න නම් ඉරියව් පවත්න්න වෙනම ශක්තියක්, මාන්නයක් මම ආයනයක් තෘෂ්ණාවක් අවශ්‍යයි. දැන් ඕන ඕන එකක් වෙච්චාවේ කියලා හිතියාම නිකන් ওই වැලමදුලක් වගේ ඉන්න ගියාට පස්සේ පේනවා මේ ඉස්සල්ලා මේ කය බොහෝ මේකෙන් අපහසුතාවපත් වෙනවා. පස්සේ ඒක ඒ ඉඳද්දි සාමාන්‍ය හුස්ම ගන්න පුළුවන්. ඉතින් මේ දෙක මේ බුදුම පඬිස්සාංශ කියන්නේ වීර්ය සහ සමාධිය අතර චෛතසික දෙකේ උවමාරුවක්. වීර්ය අඩු වෙලා සමාධිය වැඩි වුණොත් වැලමදුල වගේ වැක්කෙනවා. වීර්ය වැඩි වෙලා සමාධිය ආවොත් මේක නිකන් කොට දාපු මාළුවෙක් වගේ කිඩි කිඩි කිඩි කිඩි ගාලා ගහින්න පටන් ගන්නවා. ඉතින් මේ දෙක අතරමැද තත්ත්වයේ ඉන්ද්‍රිය සමතාවය කියලා කියනවා. ඉන්ද්‍රිය සමත ප්‍රතිපාදනතා කියලා. ඒ නිසා මේ දෙකම හැම වෙලාවෙම අපි ළඟ තියෙනවා. සමබර නැතිකම තියෙනවා. අපිට අවශ්‍ය වෙනවා මේ දෙන්නා නටන්න ඇරලා කොයි වෙලාවෙද මේ දෙන්න හරියට එකලස් වෙන්නේ කියලා බලන්න. ඒක කරන්න මේවට බැහැගෙන බලන්න මේ පැත්තකට ඇවිල්ලා බලන්න. එහෙම නැත්නම් බැඩ්මින්ටන් ගහනකොට net එකට උඩින් ඉඳලා බලන්න ඕනේ මේ ෂටල් කොක් කියන හැටි. ඒකෝර තමයි බලන්න පුළුවන් අවුට් එක. පැත්ත කියලා බැලුවොත් දෙන්න බෑ ජජ්මන්ට් එක. වොලිබෝල්වත් එහෙමයි. ඉතින් ඒ නිසා හරි net එකට උඩින් ඉඳලා බලනවා. ඒකෝර හිත ගන්න ඕන උඩට. අරගෙන බලන්න ඕන්න වැක්කේදලා. ඔන්න මාළුවෙක් ගහලා ගිහිලා දරදට ගාලා නැගිටිනවා. මේ දෙකේදී මේ චෛතසික දෙකක ගොඩක් හේතු කාරණා ඇති ප්‍රධාන චෛතසික දෙකක තියෙන්නේ ඉතින් මේක ඒ වගේම බලපාන භවනා නොකර එදිනදා ජීවිතේ කටයුතු කරනකොට වුණත් තමන්ගේ වේලාවට නිකුත් වෙන මේ මේ ශක්ති ප්‍රමාණය අනුව තමයි ඉරියව් පැවැත්වීම කරන්න පුළුවන් වෙන්නේ. හරියට බැටරි බහලා තිබුණොත් අපි කාර් එකේ හෝන් එක ගැහුවට සයිඩ් ලයිට් දැම්මට ඒවා හරියට පත්තු වෙන්නේ. උදේට බැටරිය ෆුල් charge එකේ තියෙනවා නම් උදේට හෝන් එක බැටරි මේ සයිඩ් ලයිට් සිග්නල් ලයිට් වැඩ කරනවා වගේ ඒ වීරිය සහ සමාධිය අතර සමතුලිත භාවය තමයි මෙතන කියන්න තියෙන්නේ. ඉතින් ඒකට ඒ දෙක දිහා පිට කෙනෙක් වගේ net එකට උදින් ඉඳලා බලන ඉන්නා වගේ බැලිල්ල තමයි මෙතන යෝනිසමනස්කාරය වෙන්නේ. අදණ්ඩ ගියොත් හෝ මේ ගැන පශ්චාත්තාප වෙන්න පටන් අරගත්තොත් අර ශරීරින් සිදුවෙන මේ ප්‍රතිශක්තිය වැඩි වීම වෙන්නේ නැහැ. ඔය ටිකක් උනාට පස්සේ යාම වැඩි බාර ගන්නවා. හරියට බයිසිකල් එකේ පැදලා යම් දුරකට වේගය ගත්තට පස්සේ බයිසිකල් මෙහෙම නැමුණොත් බයිසිකල් එක විසින්ම අනිත් පැත්තට නැමෙනවා. ඒ වේගය එන්නේ ඉස්සෙල්ලා වැටුනොත් වැටෙනවා. ඒ නිසා අපි වේගයක් දුන්නාට පස්සේ හැන්ඩල් එක අතහැරලා ගියත් මෙහාට නැමුණොත් මෙහාට ගහනවා. යා ඒ ස්වභාවික සිද්ධියට යන්න පටන් ගන්නවා. අන්න එතෙන්ට යනකම් ඒ ඒ පියවර ටිකක් තමයි තියෙන්නේ. ඕකෙම ඉවර වෙන්නේ වගේ ජවනිකා දෙක තුනක් ගියාට පස්සේ විශ්වාසය ඇති වෙනවා. තිරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ මූලික මූල කර්මස්ථානයේ ආනාපාන සතිය. ඊයේ දිනේ ඉදිරිපත් කළේ මම සිත කියා වර නැගූත් ඔබ වහන්සේ ඒ ශක්ති විශේෂයක් කියා නිවැරදි කරපු දෙය වම්පස මොළය සමග සම්බන්ධ වී විඳින්නෙක් නැති වේදනාවක් සමග සිහින් ආලෝකයක් සමග සිටි බවයි. ඔබ වහන්සේ පැවසුවේ ඒ ස්වභාව ධර්මය හා සම්බන්ධ වීමක් යනුවෙනි. ඉන්පසුව මම අද්දුටුවේ මමෙක් නැති මගේ ශරීරයේ සැහැල්ලු වී ඇති බවකි. සක්මනේදී මේ විශාල වශයෙන් දැනුනි. ඇවිදින විට ශරීරයේ කිසිම බරක් නැතිව සුළඟට වැනෙන්නාක් වැනිය. සිතද හිස්ව ඇත. මෙය ඊයේ රෑ නිදාගත් මොහොතේ මොහොතේ සිට වෙනකම් අත්විඳෙමි. අද උදේ 4:30 සිට 6:15 දක්වා පරයන්ක භාවනාව කළෙමි. එහිදී පට්ටලව පුටුවේ වාඩි විය. සිත කයට ගතිමි. නාසිකාග්‍රය හුස්ම නාසිකාග්‍රයේ හුස්ම සංසිඳියේ කිසි දෙයක් දැනුනේ නැත. පසුව සියුම් කම්පනයක් සමග නලල මැද බරගතියක් දැනිනි. එම නාසිකාග්‍රය කම්පන චංචල චංචලත් නලල මැද බරගතියත් එකට යාවී තිබුණා. ඒ දෙස ඔහේ බලා සිටීමේ වරින් වර සිතුවිලි ආවත් පැහැදිලි නැත. ඒවා ඇවිත් යයි. ශබ්දත් එසේම නිදහස් මනසකි. මෙසේ පැක් සමග සිට නැවත සියුම් කම්පනයක් දැනී බංකුවට යා යුතුය සිටින. බංකුවේ හිඳගත් කලද සතිය මේ විදියට නිසල්මනේ තිබුණා. තිබින මෙසේ පැයකුත් විනාඩි 45ක් පරයන්කයේ සිට ඇත. වහන්සේගේ අවදාන අනුශාසනා බලාපොරොත්තු වෙමි. ධර්ම සරණයි. ඔය මේකේ තාමේ අර වචන පාවිච්චි කිරීමේ මම නැතුව ධක්මනේදී මගේ කය දිහා බලන්න කියා කියලා තියෙනවා. මම නැතුණාට මගේ එක තියෙනවා තාම. ඒ ගලවන්න පුළුවන් එකක් නිසා නෙවෙයි මම මේ කියන්නේ. මේ ව්‍යාකරණයෙන් ඉදිරිපත් කරන කිසිම දෙයක් කවදාකවත් සත්‍ය නැහැ. වචනේ දාන කිසිම දෙයක සත්‍යයක නැහැ. ඒක නිසා කියනවා anything can be expressible is not eternal තාවෝ කියලා ওই තාවෝism වල පළවෙනි වාක්‍යයක ලියලා තියෙනවා. ප්‍රකාශ කළ හැකි කිසිම සත්‍යක් නැහැ. සත්‍ය කිසිම ප්‍රකාශ කරන්න පුළුවන් ගතියකුත් නැහැ. ඉතින් අපිට අර කමඨාන් සුද්ධ කරන අපි දන්න භාෂාවෙන් ලියනවා. ඒතර අපි දැනගන්න ඕනේ මේ භාෂාව තියෙන තාක්කල් වැඩේ වැරදි. භාෂාවෙන් තොරව තමයි මනසෙන් මනස තමයි ශක්තිය සම්ප්‍රේෂණය වෙන්නේ. නමුත් මේ යම් දිනුවක් පේන දිනා මේ දේවල් මම කියා ගන්න තියනට වැඩිය තේරෙනවා මම භාෂාවට දානකොට මම හිටියට මොකද්ද ওই එකක් තියෙනවා යන්න ඇරලා ස්වභාවයට යන්න ඇරලා දෙන්න පුළුවන් ඒක බීරත්වයක් ඒක ලොකු සද්ධාාවක් ඒ සද්ධාර්ථයේ අදිමොක්කයක් ඒක සීල ශික්ෂාට වැඩිය ගිය ඉහළ ශික්ෂාවක් විශ්වාසයක් තියෙන සබා ධර්මේ කවදාකවත් මම නරකක් කරන්නේ නැහැ කියලා කවමදාකවත් කරන්නේ නැහැ අනිත් එක සබා ධර්මේ කරන හැම දෙයකම නරකයි කියලා දාන්නත් එපා ඒකට ලොකු විශාල මේ බලවේගයක්. ඒ නිසා මේ සබහා ධර්මයට යන්න විරුද්ධව යන්නද හැම දෙයක්ම නරකයි. ලෝහාන්තරන් සබහාට ඉඩ දෙන්න. ඒ නිසා අම්මගේ ඔඩොක්ක ඉන්නා වගේ තමයි සබහා ධර්මෙත් එකින් එක. අපි ඒක වෙනස් කරන හැම වෙලාවෙම වන්දි ගන්න. ඒ නිසා ඒකට යන්න අරින්න ඒ යන්න දෙන එක විද්‍යාවක් නෙවෙයි ඒක කලාවක්. වැලැන පැත්තට මැත ගහලා දෙන එකයි තියෙන්නේ. ඉතින් ගොඩක් වැඩ කරන වැඩ කරන යනකොට ඒකට ඉතින් කයර කරන මෛත්‍රියක් කියලා කියන්නත් පුළුවන්. කය දන්නව කරන්න ඕනේ. දේ යාට දෙන්න හරි. ඒ කය මේ දඬුවක් කරන කෙවිත පිටිපස්සේ තියාන වේවලක් තියාන ගහලා හදලට යන්න එපා. මුලදි මුලදි ඕනේ සීල අපි මේ වගේ තැනකට ඇවිල්ලි වෙලා සීල සමාදන් කරලා වැඩ කරන්න ඕනේ. පස්සේ ඒකට කීකරු වුණා නම් ශරීරයට ඉඩ දෙන එකට කියනවා consulting the body knowledge කියලා. ඒකට හොඳටම දාන. ඒක ස්වභාවික දෙයක්. ඒක ඔය විදිහට දිගට කරගෙන යන්න. ඒකට තමයි තව තව ක්‍රම සහ විදි බොහෝ විට ඉන්න පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරියක්ක භාවනාව ආරම්භ කොට විනාඩි 5ක් 10ක් ඇතුළත හුස්ම හා කය නොදැනී ගොස් සිත හිස් ස්වභාවයකටපත් වේ. සිතුවිලි පැමිණීම දිගටම පැවතියද සතියෙන් සිටීමට වෙරදැරීමි. වරින් වර සිත සමාධිමත් වනු නිරීක්ෂණය කළෙමි. මෙසේ විනාඩි 30 40කට පසු හිස් ස්වභාවයේ පැවති සිත ක්‍රමෙන් සියුම් වන බව දැනිනි. සතිය දිගටම පවත්වා ගැනීමට වෙරදැරීමි. මද වේලාවක පසු එම හිස් ස්වභාවයෙන් මිදී මම ඇති ආ මම නැති අවස්ථා කීපයක් අත්විඳිමි. ඒ ඊතා වේගයෙන් සිදුවිය. සිත කැළඹීමකට පත්වන අයුරු දැනිනි. ඇසහ කන යන කන යන ඉන්ද්‍රියන්ගේ අක්‍රිය වී මොහොතකට දැනිනි. ඉන්පසු නිින්ද ගිය ස්වභාවයකින් පසු මා අවදි වීමි. මා ලද අත්දැකීම පැහැදිලි කර දෙන සේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝාස ලැබේවා. ත්වන් සරණයි. ඔකේ අර පැහැදිලි කරන්න පුළුවන් පේන පැත්තෙන් තමයි. නොපෙනෙන පැත්ත පැහැදිලි කරන්න බෑ. නමුත් නොපෙනෙන පැත්තේ තමයි අපේ මදේ තියෙන්නේ අපිට අවශ්‍ය කරන දේ තියෙන නිසා මේකට නැවත නැවත යන්න තියෙන බාධාවක් තියෙනවා නම් විතරක් ඇයි කියන ප්‍රශ්නේ අහන්න. නැවත නැවත යන්න පුළුවන් නම් ඒකට අනුග්‍රහ කරලා නැවත නැවත යන්න යන්න යන්න යන්න ඒක පිටිබඳ වශී භාවයක් ඒක පිළිබඳ සිද්ධි වෙන ගතියක් එන්න පටන් ගන්නවා. ඒකටයි අපි මේ සීලුවට බහා තබලා යන්න අරින්නේ. ඒක යන යන වෙලාවේ ඇයි කියලා අහන්න පටන් අරගත්තොත් ප්‍රශ්න ඇසීමම ඒ අනායාසයෙන් යන ගමනට බාධාවක්. ඒ නිසා මේ යන ගමනට වඩා ආයිබෝන් කියලා යන ගමනටම අනුග්‍රහ කරගෙන යනවා මිසක් එතන එතන හේතු අහන්න යන්න එපා. ඒක ඇත්තටම මේ වැඩේට කරන විරෝධී ප්‍රකාශ කිරීමක් කියලා වගේ කියන්න පුළුවන්. එහෙම පෙස්සම් ගහන්න යන්න එපා වැඩේට යන්න දෙන්න. ගරු සම්හාස පෙර දිනේදී මාහට ශබ්ද තරංගයක් මනසේ රැඳී පවතින බවත් එමගින් සතිය පවත්වාගෙන යාම වරදක් නොවන බව උපහාසයෙන් අසා දැනගනු ලැබුවා. දැනට මා මේ දිගටම ක්‍රියා කරගෙන යනු ලබන අතර මාහට අවශ්‍ය ඕනෑම මොහොතක එම ශබ්ද තරංගයේ වෙත ගොස් සියලු ක්‍රියාකාරකම් දෙස හොඳ සිහියෙන් සිටිය හැකි වී තිබේ. මෙසේ කිරීමේදී දැනුණියේ කිසියම් සංඥාවක් මත පමණක් මෙම කය ක්‍රියා කරන ආකාරයේදී සමහර වේලාවෙදී සිත ඉපාගාතයේ ගොස් නැවත එන අයුරු දකින විට උපහාසයේ උපමාවක් මතක් වී වරහන් ඇතුලේ ලදරු ලදරුවෙකු මවගේ ඔඩොක්කුවට ගොස් නැවත මව වෙත පැමිණෙනවා කියන එක සිනහවක්ද හටගනී. ගරු ස්වාමින් වහන්සේ මාගේ ප්‍රශ්නය නම් මෙසේ සිතේ හටගන්නා මෙසේ සිත දිහා බැලීමේදී යම් කෙලෙස් ප්‍රමාණයක් ඉතිරිව තිබෙන බව ඉතා හොඳින් වැටහි. ඒ තුරන් කර ගැනීම සඳහා එම කෙලෙස් ඇතිවන ස්වභාවය හඳුනා ගැනීම ප්‍රමාණවත්ද යන්නයි. සියලු කෙලෙස් දුරුකොට සති සියලු කෙලෙස් දුරුකොට සතියෙන් මේක පැහැදිලි නෑ සති මං හිතන්නේ සතිමත් වන්නට ඔබ වහන්සේගෙන් උපදේශක් පතමි දෙවෙනි කොටසක් තියෙනවා ගරු ස්වාමීන් වහන්සේ ඊයේ ධර්මදේශනාවේදී ධානය ලැබීම හොඳ බවක් ප්‍රකාශ කරනු ලැබුවා ඊට පෙර දිනදී ධර්මදේශනාවකදී ධානයක් ලබා ගැනීමට වඩා පියවර හතරක් හෝ පහක් සිහින් පිහිටවීම ඉතා වැදගත් බව පැවසුවා කර ස්වාමින් වහන්සේ ධානයක් යනු කුමක්ද ඊට වඩා සිහියෙන් සිටීම වැදගත් වනුයේ කෙසේදයි පැහැදිලි කිරීමක් හිටියෙන් හෝ ලබා දිය හැකිනම් මැනවි. ධර්ම සරණයි. කෝ ඒකත් ඔය ධාන කියන වචනේ ආපු ගමන් අවබෝධයකට වැඩිය අනවබෝධයක් ඇති කරනවා. ඒ නිසා මම පුළුවන් තරම් බලන්නේ වචන පාවිච්චි නොකරන සමාධිය, ධානය, භාවනාව වගේ වචන හරියට මිස්අන්ඩර්ස්ටෑන්ඩ්. ඉතින් ඒක නිසා සමහර වෙලාවට මේ මේ යනකොට එන චිත්ත tattයකට ඔය ධානය කියන නම පාවිච්චි කරන්න වෙනවා. සමාධිය කියන නම පාවිච්චි කරන්න වෙනවා. එතකොට ඒකේ තියෙන ආධිනවත් වෙනවා නරකෙවත් තියෙනවා. විපස්සනා කරනකොට ධානයකට කියන ඇතුළට සමාධියක් ලැබෙනවා. ඒ නිසා මේ දෙකටම යටින් තියෙන එක තමයි සතිය. ඒ නිසා අපි සතිය ගැන වග බලන්න ගියොත් ධානයක් හරහා හෝ නැත්නම් ධ්‍යාන සමාධියක් කරා හෝ සාමාන්‍ය සමාධියක් කරා දෙකේම ඉදිරියට යන්න පුළුවන් කොහොමෝ සමාධියක් අවශ්‍යයි ධ්‍යාන සමාධියක් හෝ විපස්සනා සමාධියක් අවශ්‍යයි. ඒකට තමයි සතිය අවශ්‍ය වෙලා තියෙන්නේ. සතිය තියෙනවා නම් ඒක තියෙනවා. ඒ නිසා ඒක කරගෙන යන්න ඊට ඉස්සලා කොටස කියව එක මට අර ධානය කියනකොට මතක නැතිලා ගියා. ප්‍රශ්නේ අහන්නේ එකක් අහනවා සියලු කෙලෙස් දුරුකොට හරි හරි තේරෙනවා. එතකොට මතක තියාගන්න සතිය කියන්නේ කෙලෙසයක් කියන. බය වෙන්න එපා, ක්ලාන්ත දාන්න එපා. සතිය කියන්නේ කෙලෙසයක්. දුකක්. එනිසා ඒකත් අතහරින්න වෙන වෙලාවක අපි සතිය මාර්ගයෙන් අනිත්‍ය අතහැරෙන්න පස්සේ මේකත් අතහැරලා දාන එකයි කරන්නේ. ඉතින් ඒක නිසා මේ සද්දයක් ඇහිගෙන ඉන්නකොට කෙලෙස් ඉවර වෙලා නැහැ. කෙලෙස් අඩු වෙලා තියෙනවා. හැබැයි සද්ද ඇහෙනකොට හොඳටම තමයි තේරෙනවා මම දැන් මෙතන කියලා. මම දැන් මෙතන කිසි නැති කිසිම වෙලාවක ඔය සද්ද එන්නේ නැහැ. ඒ නිසා සද්දයේ හුදේකලාවේ ලක්ෂණයක් බාටපත් වෙනවා. සතියේ තියෙන බාට ලක්ෂණයක්පත් වෙනවා. තාම කෙලස් තියෙනවා. ඒ පාරිශුද්ධ කේවල පරිශුද්ධ භාවය බලාපොරොත්තු යන්න එපා. සාපේක්ෂ පිරිසුදුකමක් ඇති කරන යාන්. ඒ වගේ තව කෙලස් ටිකක් තියෙනවාද කියලා දැනගත්තාම ඇද්ද කියලා වාක්‍යයක් තියෙන ඇත්ත. සාටියක් තියෙනවා කියලා දන්නවනම් මම දැන් ඉන්නේ මේ ටිකේ ඒකත් එන්න එන්න ගෙවෙන්න පටන් ගන්නවා. ඒ නිසා මෙච්චර ගෙවාගත් එක ලොකුම බුදු ජානනාතික දක්ෂකම. මේක මේ තව ටිකක් තියෙනවා කියලා දැනගත්තා. ඒකත් ගෙවෙන පැත්තේ තමයි තියෙන්නේ. ඒකත් සතියෙමයි කරන්නේ. ඒක ඒක ගොඩක් වෙලාවට වෙන්නේ සතිය නැති වෙන හැටි බලහන් ඉඳින දක්ෂකම. සතිය නිරෝධය. Tamange සතිය ගිලිහෙන හැටි බලහින්න පුළුවන් කමක් තියෙනවනම් ඊටත් එදියේ සියුම් තැනකට යන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ උස්බරැල්ල, කය, සිතුවිලි හා ඒ බව දැනගත් සියල්ල නැති වී ගොස් කිසිවක් නැති ශූන්‍යතාවයකටපත් උනේ. කරන්නක හෝ කරන දෙයක් නොමැති මෙතනදී මම යන සංකල්පය බිඳ වැටිනි. පරයන්කදී මේ ශක්තිය ඒකකයක් නොවන බව වැටහුණි. මම කියා කෙනෙක් නැති බව දහස්වර අසා කියා තිබුණද එය මේ අයුරින් අධ්‍යක්ෂගත හැකි වේ හැකි වේ යයි සිහිනකින් හෝ නොසිතුවේමි. සක්මනේදී එම ශක්තිය සතියටත් වඩා බලවත්ව සියල්ල නෝට් කරයි. සතියේ වටිනාකම සම්පූර්ණයෙන්ම ගිලුණු අතර වෙනත් දෙයක් මගින් අතෝරක් නොතබා සියල්ල sannivedanaya කෙරුණේ. පිනි බිඳුවක් පතිතව වන බව දැනී පවා දැනගතිමි. සුලං කපා ඉදිරිට යන ශරීරයක් සිටිමි. පිටත දෙපාවල බර සැහැල්ලු තද මෙලෙක හා මස්පිඩු සෙලවෙන අයුරු එකක් හැර එකක් sannivedanaya වූ අතර ඒවා ඒවා දෙකක් එක විට නොපැමිණි. දක්නා ලද සියල්ල වෙනස් වුණේ. විටක මම තව කෙනෙකුට සමාන්තරව සක්මන් කරද්දී මේ ශක්තිය මැදින් සිට දෙදෙනාම same to moving object ලෙස දුටු වෙමි. මේ අවස්ථාව මට දැනුනේ I lost myself in uh, සක්මන ලෙසයි. දහසක් දේ දකිමින් දැනෙමින් විඳිමින් එහෙත් කිසිවක් නොවිඳින තැනක සිටියෙමි. විස්තර කිරීමට අපහසු අසමතුලිත ගතියක් පවතී. මම නැති කිරීමේ අරමුණින් භාවනාව කරගෙන ගියත් නැති වී ගිය බවට සාදර වූවත් විස්තර කළ නොහැකි ඩොස් පීලින් එකක් පවතී. සිදුවෙන දේවල් ගැන નિවර්ද කර ගැනීමට ප්‍රශ්න ඇතත් සභාවේ අනෙක් අයගේ සතිය පිහිටුවීමට ඒන් බාධාවක් ඇති වේ ඇතන බැවින් එම ප්‍රශ්න ලියා ඇසිය නොහැකි. ඔබ වහන්සේ හමු වී කතා කිරීමට ඉඩක් නොමැති බැවිනොත් වෙනස් සුදුසු අයෙක් නොදන්නා බැවිනොත් එවැනි ප්‍රශ්න හදා ගැනීමට විජේ මහත්තයයි මම දැන් දාලා තියෙන ඒජන්ට් කෙනෙක් දාලා තිනවා මම නැති වෙලාවට මගේ දඬු ඔක්කොම බාර ගන්නවා නෑ මම ලීගල් කමිටියක් දාලා දෙන්නම් නෑ නෑ සම්හාන්ත අපිට මෙහෙම පුළුවන් දැස් වෙන සුරාදට අපි කිස්පර පන්සලේ එක්කහුව වෙනවා එදාට ඔබ වහන්සේ පුළුවන් දවසට අපි සම්බන්ධ වෙනවා මේ ඉතිරි කාලෙදී මේ ප්‍රශ්න ඒතර 1 to 1 විදියට සාකච්ඡා කරනවා කැමතියි නෑ එහෙම නැති වෙලාවෙ විජේ මන්ත ඉන්නවා විජේ මන්ත ඉන්න චිත්‍ර ඉන්නවා චිත්‍ර දානවා තව දෙන්නේ තුනේ කැදලා දානවා ඔකට. ඒගොල්ලෝ වැරද්දුවට ප්‍රශ්නයක් නෑ. බය වෙන්න එපා. මම ඒ දරන උත්තරේ පරි දෙන්න ගන්නවා. වැඩේ හරියනවා. එහෙම නැත්නම් මේ බුදුහාමුදුරුවෝ වෙනකන් ඉන්න එපා. අපේ නිසන් වනේ තියෙන කතාවක් තමයි උදුන්න පුදන්න සමම්පිච්ච තමයි හොඳම. තමම්පිච්ච නැහැ කියලා වන්දනාව නතර කරන්න එපා. ගැටපිච්ච අරගෙන පූජාව කරපන්. පුළුවන් වෙච්චිලා සමම්පිච්ච ගනේ. සමම්පිච්ච නැහැ කියලා පූජාව නතර කරන්න එපා. එනිසා අපිට හම්බ වෙනවනම් හොඳයි. ඊගාව එක දාලා වැඩි කරගෙන යන්න දන්නේ නැත්නම් අපිට කවදාවත් මේ සංසාරයෙන් කොට වෙන්න බෑ. ඒ නිසා හොඳ මේක නැත්තම් ඊගාව හොයන්න තියෙන හැකියාව ප්‍රායෝගිකත්වයේ වැටෙනවා. ඒ නිසා අපි ඊට පස්සේ මේ ලියන එක නම කවදා හරි කෙනෙක් බඩටපත් වෙන්න ඕන. යාම දැනගන්න ඕනේ කාට හරි බැන්නම් ප්‍රශ්නයක් මම පුළුවන් හරි ඉදිරිපත් කරලා දෙන්න ඕනේ නැත්නම් කොහොම මේක මේ પરම්පරාව පවතින්නේ. නැත්නම් මයිකල් ජැක්සන්ම ඉල්ලනවානේ. අවු නෑ. ඒක නිසා ඊගාවට ඉන්න එකෙන් කරගෙන යන්න. එතකොට තමයි තේරෙනවා මේ ඊගාට මම මේ මේ බැටන් එක ගන්න ඕනේ මම. මමත් අරගෙන කාටද දෙන්න ඕනේ. අනිත් වගේ අපේ ඒකට කියනවා මේ අපේ සමාජය වීරයන්ට පුදන්න දැනගත්තට ලොකු දෙයක් වෙන කවදාකවත් වීරෙක් වෙන්න දඟලන්නේ නැහැ. හැම වෙලාවෙම හිතනවා නෑ හැම වෙලාවෙම වීරෙක් ඉන්න ඕනේ. ඒක මා තුප්පහයි වැඩක්. ඔය වීරය පුදුනයි කියලා කියන්නේ අපි අවීරයන් බාටපත් වෙනවා. නරක නෑ ඒක. පුදන්න ඕනේ. නමුත් මතක තියාගන්න මම දවසක වීරෙක් වෙන්න ඕන. ඒකට ඔක්කොම මයි ළඟට આવොත් මම මොකද කරන්නේ? ආන්නේ වගේ හැඟීමකට යන්න පටන් අරගත්තට පස්සේ බුදුරජාණන්සේ unreserved දීලා තියෙනවා අපට. ඉතින් නිකන් මැරවීමක් කරලා නැහැ බුදුරජාණන්සේ. දීලා තියෙන නිසා අපි දැනගන්න ඕන දන්න ටික මහා ධීරසියක් හරිනකන් ඉන්නපා. දන්න ටික කියලා දෙන්න. ඒතකොට ඒ වගේම ප්‍රශ්නේ හරියට අහන්න ඕන කෙනෙක්ගෙන් අවුරුදු දෙකේ ළමයෙක්ගෙන් හරියට ප්‍රශ්නයන්ට උත්තර දෙනවා. ප්‍රශ්නේ වරද්දාගත්තොත් බුදුහාමරට උත්තර දෙන්න බෑ. ඒක ප්‍රශ්න අහන්න නිහතමානී වෙන්න. නිතර නිතර ප්‍රශ්න අහන්න කියන එක නෙමෙයි. ප්‍රශ්නේ වර්ණගලා තමන්ම කියවන්න උත්තරේ තියෙනවා. මේ ප්‍රශ්නේ පමණයි තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ මම සිත එකඟ කර ගැනීමට පුරුදු වුණේ බණ අසන විටදීය. පෑ දෙකක දේශනයක් වත් සතිය නසා සිටිය හැක. මාසයකට පමණ පෙර දේශනයක් ශ්‍රවණය කර ඒ ගැන මෙනෙහි කිරීමට ගත් විට මගේ හදවතේ සද්දේ දැඩිව ඇහෙන්නට පටන් ගත්තා. වයස් සමග දැඩි ආයාසයකින් බලා සිටන විට හදවතේ ගැස්සීම, ශබ්දයක් උස්සන්න වී මට මාව මගේ පාලනයෙන් ගිලිහි යන්නට යන බව දැනුණා. ඒ මොහොතේ මරණ බියස් සමග මට දැඩි ආත්ම විශ්වාසයක් ඇතිව බුදුරජාණන් වහන්සේද මතක් කර උන්වහන්සේගේ ධර්මයේ කෙරෙහි දැඩි විශ්වාසයෙන් මරණත් කමක් නැහැ මට ආපසු හැරෙන්න බෑ යන දැඩි අදිෂ්ඨානයෙන් මරණය දෝතින්ම වෙළඳ ගැනීමට බලාපොරොත්තු වුණා. එවිට ගැසීම්ද, ශබ්දයේද ක්‍රමෙන් නැතිව යන දෙස බලා සිටියා. එදින රාත්‍රියේද මෙම සිදුවීම සිදු වුණා. ඊට පසු දින දවසම මුළු පරිසරයම දැඩි නිහඬ බවක තිබුණා. සිටියකේ තියෙන කලබලකාරී ගතිය ශබ්ද කිසිවක් ඇහුනේ නැහැ. හැමතැනම පීස්ෆුල්. මගේ අතින් රාජකාරී කටයුතු ආයාසකින් තොරව ඉබේ කෙරෙන බවක් දැනුණා. වැඩ ඇරී ගෙදර එන විට වෙනදාට නැති ක්‍රිස්ටල් ක්ලිය ගතියක් පරිසරයේ තිබුණා. කුරුල්ලන්ගේ හඬ හුළඟේ හඬත් එදා හොඳින් ඇහුණා. මේ අත්දැකීම එදිනට පසු තිබුණේ නැහැ. මට දැන් දැඩි කුතුහලයක් තියෙනවා ඇත්තටම අපිට මේ පිනෙන දේ මොකක්ද කියලා හොයන්න. බුදුන් වහන්සේ කෙරෙහි විශ්වාසය තවත් වැඩි වුණා. ස්වාමීන් වහන්සේ මට මේ අත්දැකීම කුමක්ද පැහැදිලි කර දෙන්න. සමහර අය කිව්වා ණයාගේ වල්ගෙන් ධර්මය අල්ලලා දැන් මට දෂ්ට කරනවා කියලා. ඉන්පසු මම තාවකාලිකව බණ ඇසීමට වැටුණා. දෙවන් සරණයි. අර ගෙම්බ වගේ ඉති කංග ඇහෙන්නේ නැත්තම් යන්න පුළුවන් නිවනට නේද? ආහන්න ගියොත් ළඟ ඉන්න කෙනෙක්ගෙන් කවදාවත් එකෙකුටවත් එන්න තව කෙනෙක් තල්ලු කරන්නේ. දන්නේ චරිචුරු ගහන්නයි පස්තර අදින්නයි වැඩියෙන්ම ඒ ටික දන්නේ නෑ දෑයෝ. කවුද දන්නේ මේ අයෝ? නෑ දෑයෝ අයියෝ නෑ දෑයෝ. පිටිකේ කමුණාර කණ්ඩ දෙයක් ගාලා කියදම බලයක් හොයන්න කියලා. නෑ දෑ කිව්වම කරන්න බෑ. නිසා කන් ඇහෙන්නේ නැත්නම් කන් ලාවට ඇහෙනවා නම් ලංකාවට හරි ලාභයි. මේ ඇහිමෙන්මයි කක්ක කරගන්න තියෙන්නේ. බුද්ධ ඥානසේ ඉන්න කාලේ බණ අහලා සෝවන් වුණා කියලා තියෙනවා. ඉතින් අපි හිතන්නේ අපි හිතනකෝ ඒ වෙලාවේ මේ පාරමිතා ධර්ම පුරුදු සම්පූර්ණලත් නැහැ මොනවාක්වත් කොල්ල නැහැ දේවන් දැක්කයි කියලා. බණක් අහනකොට මේවා. ඊට පස්සේ Tamanne තේනවා ඒ වුණාට පස්සේ ඒ ඒ ශක්තිය ඒ ක්‍රිස්ටල් ක්ලියර් භාවයේ ලිංගරි ඉතින් ඒකේ තුල තියෙන ඒක අඩු වෙන ගතිය දකින්න පුළුවන් නම් මේ ඇති වෙන ක්‍රිස්ටල් ක්‍රියාභාවය දවසින් දෙකෙන් තුනෙන් ගෙවෙන හැටි ක්ෂය වීම වැය වීම දැක්කොත් ඔකොච්චර ක්‍රමර කියෙන්නේ නැහැ. මට මේ ඇති වෙලා තියෙන දේ తాවකාලිකයි. ඔක නැති වෙනවා. මම ඉන්නේ නැති වෙන භාගේ, වැය වෙන භාගේ, ක්ෂය වෙන භාගේ, නිරෝධ වෙන භාගය කියලා ඒක ගැන අවදියෙන් හිටියොත් ඔකොච්චර ඉක්මනට ඉවර වෙන්නේ නැහැ. පශ්චාත්තාප වුණොත් වහාම ඉවර වෙනවා. ඒක නිසා මේ වගේ දේවල් වලින් අපිට තේරෙන පටන් අර ගන්නවා. මේ කිසි පිට තියෙන ශක්තියක් නෙවෙයි මේ. ඒ ශක්තිය අසංවිධිත වෙනකොට එතන එතන නාස්ති වෙනවා. ස්ප්ලිට් මයින්ඩ් කියලා කියනවා. බෙල ගැහුණාට පස්සේ ඒක පාටම කොමියුනිකේට් වෙනවා. පුදුම ක්‍රිස්ටල් ක්ලියර් භාවයකට එනවා. ආය අසංවිධිත වෙනවා. ආය සංවිධිත වෙනවා. ඉතින් ඒක තමයි ප්‍රතිපදාව කියන්නේ. ඒක හැබැයි ස්ථිර හානියක් වෙන්නේ නැහැ. අසංවිධිත උණයි කියලා නැවත සංවිධිත කර ගැනීම ශක්තිය අඩු වෙන්නේ නැහැ. ඊටට වැඩි විසංවිත වෙනවා අසංවිත වෙනවා නැවත නැවත කරන්න ආයෙත් පස්සේ ඉස්සල තැනට වැඩි ඉක්මනින් ආයෙ ගන්න පුළුවන් ඊට පස්සේ ෆ්‍රීකවන්සි එක වැඩි වෙන්න පටන් ගන්නවා භාවනාමය ප්‍රශ්නේ ප්‍රමණයයි ඊළඟට ධර්මදේශන පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ තවමත් පැහැදිලි පිළිතුරක් නොලැබුණ ධර්ම කරුණක් ගැන ඔබ වහන්සේගෙන් විමසනු කැමැත්තෙමි. පසුගිය දිනක ධර්ම දේශනාවකදී ඔබ වහන්සේ සඳහන් කළා අප මේ තැටිගත කළ DVD තැටියක ඇති චිත්‍රපටයක් නරඹනවා කියා. යෝනිසෝ මනසිකාරයෙන් ඒ දෙස බලා හිඳිනවට වඩා වෙන දෙයක් අපට කිරීමට නැත කියා. මේ ඔස්සේ විමසමින් සිටින මට පැනයක් නැගී ඇත. අප සොයා යන මේ නිවන් මගේ කෙලවරක් මෙම DVD පටියේ ඇති චිත්‍රපට තිර රචනයේ දැන්ටමත් ලියවි ඇතිද? නැතිනම් එය අපගේ වීර්ය සහ වෙන මොනවා හෝ සාධක මත තීරණය වේද? එසේනම් ඒ කියන්නේ අපට මෙම තිර රචනය වෙනස් කළ හැකිද? සුතමේ ඥානය මද නිසාද මට මෙම කාරණේ පැහැදිලි කරගත නොහැක. කරුණාවෙන් පහදා දෙන සේක්වා. වහන්සේට නිරෝගී දීර්ඝායුෂ පතමි. ඒ නිසා ලාවුත්සු කියනවා අපි කොහේ හිටියත් අපි ඉන්නේ නිවස බලාපහු යන ගමනක අපි කවදාහක් නිවන් දකින්න දකින්න දකින්න දකින්න. ඒ විලඳ සැකතිය නිසා තමයි මේ ඇක්සලරේට් කරන්න ඕනේ. අරයට වැඩි මෙයා බංගු දාලා යන්න ඕනවා. ඩී රූට් කරන්න හදනවා. අර ගුරුය අපි ඉන්නේ කොහොමද නිවනේ? නිවන බලා යන ගමනේ. ඉතින් ඒක බුදුරජාණන්සේ ඒකට කරන ගෞරවය තමයි සෝවාන් මාර්ගයට සෝවාන් ඵලයට සමාන ආනිසංස සෝවාන් මාර්ග ඵල, සකදාගාමි මාර්ග ඵල, අනාගාමි මාර්ග ඵල. අරයත් අට දිනාටම ආහුණේය පහුණේය උජුපටිපන්න සුපටිපන්න ඔක්කොම සමානව දීලා තියෙන නිසා සෝවාන් ඵලයත් සෝවාන් මාර්ගය සමාන විදිහට බුදුහාමුදුර සලකයි. ඔක්කොම ඉන්නේ දන්නේ නැති උනාට නිවන් මාර්ගේ. කාට රිදිනවා දෙක සැකයක්. පිපුණු මලේරුව එමල දනී දෝ මල කිදුවේ නුඹ ඇදරුව බලන්න එපා. අටුමැටි පිටියේ මූණේ ඡායාව බලන්න එපා. චංචල වතුරේ මූණ බලන්න යන්න එපා. මොකද කොහොමද ලස්සනයි. අපිට ඒ වුණාට සැකයි මේ ඇත්තටම ෂුවර්ද නැහැ පාරද ඉන්නේ කියලා මං කියනවා මාර්ග ඥාණයට වඩා ඵල ඥානයට වඩා සුන්දරයි මාර්ග ඥානය. ඒක වැරදි එහෙම කියන එක නමුත් කලර්ෆුල්. තාම උපයමින් ඉන්නේ. අර කොහොම හම්බුනාට පස්සේ පෙන්ෂන් ගියා වගේ. දැන් නැති. දැන් ඉවරයිනේ. දැන් මේක දැන් ජොබ් එක කරන වෙලාව. මේකේ සතුටින් ඉන්න කට්ටිය දකින්න නෑනේ මට. චරුචුරුවමනේ තියෙන්නේ. අපි මේ මාර්ගස්ථයි කාට හරි සැකයක් තියනවාද ඒකේ මහසී සයිඩෝ ස්වාමීන් වහන්සේ කියනවා බුදුහාමුදුර සරණ ගිය ඔක්කොම මාර්ගස්ථයි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා "යේකේච බුද්ධං සරණං ගතාසේ නතේක මිත්තන්ති අපායේ භූමිය." බුදුන් සරණ ගිය කිසිම කෙනෙක් අපායට යන්නේ නැහැ කියලා. අපිට මේක විශ්වාස නැතිකම. මේක තමයි ශ්‍රද්ධාව නැතිකම කියන්නේ. විචිකිච්ඡාව කියන්නේ. ඒක නිසා අපි නැවත නැවත සතිය ඉන්නකොට විචිකිච්ඡාවට ඉඩක් නැහැ. අපිට තියෙන ඊට වැඩිය සතිමත් අද අදට වැඩිය හිට පුළුවන් සතිමත් වෙන්න ඕක බලනවා මිසක අසත්‍ය ගැන කතා කර කර චරිචුරු ගගා අකුසල් සමාදානය කරගෙන ඉන්නකොට එහෙම කරන මිනිසෙක් දැක්කත් නොද්දකින් නොපතන්න දෝම කියන. එහෙම නැත්නම් අසේවනාච බාලාණන් ඒතම් මංගල පුතුම. අසේවනාච බාලාණන් නැතුව අනිතානංච සේවණන් හම් වෙන්නෙත් නැහැ. ඒතම් මංගල පුතුම් වෙන්නෙත් නැහැ. දැනගත්තට පස්සේ එහෙම නෑ බෑ කියන චරිචුරු ගන්න පැත්තේ මේට අයින් කරන්න බෑ ඇඟට නොදැනෙන්න. අලන්ද දැනෙන්නේ නැති වෙන්නේ. දැන්නොත් හරීම හතුරු වෙනවා. ඒ ඒ ඒ ඒ ශිල්පේ මේ වරුදු 40 මේ මම කියන ධම්ම ජීවිතරන් දක්ෂයෙක් මුළු ලෝකෙම මම දැකලා නැහැ. කාට මොන විදියෙන් බෙදා ගන්න ගියත් ඒගොල්ලෝ කියනවා මට බෑ. මට නෑ. මට මෙහෙමයි. මට මෙහෙමයි චතුරු ගන්න. මොනවා කිව්වත් කියනවා අරක නිසා බෑ. එළුවෝ ආගේ. බෑ. බෑ. අපි අඹුලාවේ භාවනාවක් දැත්තේ එහා පැත්තේ එළු ගන්නක් තියෙනවා. එකයි එකයි ඉන්නේ. ඌ හැම වෙලාවෙම බඩ කියන වෙලාවේ බෑ. ඉතින් මට ධර්ම කරුණක් වතුනට කමටහන් සුද්ධ කරනකොට මම එළුවා වගේ පොඩ එළුවට කියනවා අන්න එළුවත් කමටහන් සුද්ධ කරනවා. බෑ. බෑ. හරිම ලෑනිතෝ කියන. බුදුජාන් වහන්සේට පුදුම විශ්වාසයක් තියෙනවා. අපි ඔක්කොම නිවන් දකිනවා කියලා. නැත්තම් බුදුරණසේ බණ නොකියන්නේ හිතලා බණ කියන්නේ නැහැ. ඒ විශ්වාසයෙන් වැඩි වෙන්න වැඩි වෙන්න ඉස්සරහට යන්න යන්න තාමත් බෑ කියන ගතියනවා. ඒකේ ගමනේ හුරතලයක්. ඒක නිසා DVD එකේ මේ කෙලවරේ තියෙනවා කියලා මම නෙවෙයි කියන්නේ ලාවුත්සු wherever you may be, you are on the way back home. Saturday young, jolly young, සුගතිය young, සුගතගාමියෝ ඒකට කියන්නේ සුගත ගුණය කියලා බුදුරජාණන්සේගේ සුන්දර ලෙස සිනාසිසියා. අඬන්න ගියත් ඕකනේ. අඬන්න ගියත් ඔච්චර. ඊටදී පොඩි ජොලියක් තියෙනවා ලෝකෙටත් එක්ක බෙදාගෙන සන්තෝෂෙන් glad game එක ප්‍රමෝදය ඇති කරන යෝනිසෝමනසිකාරය ඇති කරන ගියාම පරිසරයත් නිකන් 아무තු නිකන් කුල්මත් වීමකට එන්න පටන් ගන්නවා. පරිසරයට මේක කන්ටැජියස් යනවා නිකන්. බෝ වෙන ලෙඩක් වශයෙන් එන්න පටන් ගන්නවා. ඒ නිසා නෑ බෑ කියන දෙක අයින් කරන ඩික්ෂනරි එකෙන් අයින් කළා ඇති හැකි සංඥාව ගන්න. නැති බැරිකම දුරු කළාම ඇති හැකි සංඥාව ගන්නු කියලා ප්‍රේමදාස මහත්තයා ඉන්න කාලේ රුපියල් 5 මුද්දරයක් ගහලා තිබ්බා. දැන් රුපියල් 10ක් ඕනේ. මුද්දර දෙකක් ගහන්න දැන්. මේ මුද්දර දෙකක් ගහලා අපි ඉන්නේ පාරේ අපි අපේ අම්මලාට තාත්තට වඩා උංගෝ කිදිරෙන් ඉන්නේ. අපි ගුරුවරුන්ට වඩා උංගෝ කිදිරෙන් ඉන්නේ මොකක් නිසාද? අපි ඊටදී විශ්වාසයක් තියෙනවා මට මේ සතිපාසල නිසා ඊටත් වැඩි විශ්වාසයක් තියෙනවා. ඉදිරි ජනතාවට ඊටත් වැඩි ඕකේ විශ්වාසයක් කරනවා උන් දන්නේත් නැහැ මේක මේ නිවන කියලා. ජොලියේ ඉන්නවා. ජොලි වට්ටෝ. සති ගේම්. ඊළඟට තියෙන පොදු ධර්ම කරුණක් පිළිබඳ ප්‍රශ්නයක් අතිගෞරවනීය ස්වාමින් වහන්සේ යෝනිසෝ පළවෙනි කොටස යෝනිසෝ මානසිකාර්ය පිළිබඳව සතිය ඊටා හොඳින් අරමුණට කිඳා බැසගත් විට ඡාප් දැනුවත්භාවයෙන් යුත් අරමුණ ඇති බව අත්දැකීමි එම දැනුවත්භාවයෙන් මිදුණු ස්වභාවයත් වරහන් ඇතුලේ හැවයානස් නැති මිදුණු ස්වභාවයක් consciousness එකක් ඇත මේ විස්තර කළ නොහැකි අරමුණද හැලී යාමක් නිසා විය යුතුය ඒ තුල සතිය යෝනිසෝ මනසකාරයේ පවතින්නේ නැතයි සිතේ. මෙය ඔබ වහන්සේ ඊයේ දේශනා කළ කියාගත නොහැකි මම දැන් මෙතන ස්වභාවයේද දිත්තේ දිත්තමත්සන් කියන්නේ පූර්ණ වර්තමානය කියන්නේ මේම විය යුතුයි. වැඩි ඇතනම් පහදා දෙන්න. මගේ ප්‍රශ්නය පූර්ණ වර්තමානය යනු අවසාන සතිචෛතසිකයේද හෙළී යාමක්ද? ඒ හිස් බවටද ප්‍රඥාව කියන්නේ. මේ පළවෙනි කොටස. දෙවෙනි කොටස සංයෝජන පිළිබඳව අහන්නේ ඒකේ තියෙන රූප රාග අරූප රාග සංයෝජන විදර්ශනා යෝගාවචරේකටත් තිබිය හැකිද නැතිනම් සමත රූප අරූප ධාන උපදන උපාදාන වූ සමත යෝගාවචරේකට පමණක්ද අස්මිමානේ උද්දච්ච හා අවිද්‍යා සංයෝජන පිළිබඳව ඔබ වහන්සේගේ ධර්මදේශනයක් වූ අද රෙෆරන්ස් එකක් කාර්මිකව ලබා දෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ඕව කරන්න ගියා මේ මේ ධර්ම දේශනාවත් මේ බණවක්වත් මේ මේ සතියවත් හම්බෙන්නේ වෙන මොකද්ද අල්ලගෙන යන්න හදනවා. ඒක හම්බ වෙයි ඕම යන්. උම යනකොට ඒ උද්දම් භාගයේ සංයෝජන අද්දම් අදෝ භාගයේ ඕරම් භාගයේ සංයෝජන ලෝක විස්තර වෙනවා. දැන් මේ අනේකේ මේ යෝනිසෝමනසිකාරයෙන් යන් ඒකෙදි කියනවා පොළ පෝල් වෝල්ට් එක කරන්න කෙනා එහෙම නැත්නම් රීටිපැනීම කරන එක නා ඒ රීටිපැනීම ආධාරයෙන් අපි පොළොට බාට දීලා ඉහළටම ගිහිල්ලා බාහිරකින් එහා පැත්තට පයින්නොට පෝල් එක විසි කරන්න එපා. බාහිරකට වදින්න නැති වෙන විදියට. මෙතෙන්ට උඩටම යන්න ගිය පෝල් එක පොළොවට ගහලා ජෙටිසනින් ඉෆෙක්ට් එක අරගෙන ඒකෙන් එහා පැත්තට දාන්නේ. එතකොට පෝල් එක ඊටින් එහාට පෝල් එක බරක්. එතෙන් යනකම් පෝල් එක නැතුව මොනවක්වත් කරන්න බෑ. ඉතින් ඒ නිසා එතෙන් කියලා මේ වෝල්ට් එක තියෙන පෝල් වෝල්ට් එක. ඉතින් ඒක කාටවත් කියලා දෙන්න බෑනේ. ඒක නිසා එතෙන් යනකොට පිටක්ක ਵਿਚාර මාර්ගයෙන් සතිය ඇති කර ගන්නවා. ඊට පස්සේ සතියත් බරක් වෙනවා. සතියත් විසිකොල දානවා. විසිකොල දානකොට බෝල් එකෙන් බාර මේකෙන් බාරකින් හැපෙතර පයින්න ඕනේ ඒත් එක. පොණ්ඩක් හරි බාරකේ සරම කොනක් හරි වැදිලා ඕ ඇඳුමේ කොනක් වැදිලා ඕ බාරක වැදුනොත් අවුට්. ඉතින් ඒක කියලා දෙන්න බෑ. ඒක නිකන් මෙතෙක් Tamanට උදව් කරපු හැම කෙනෙක්ම අතාරින්නේ. sorry. කවුරක්වත් හිටියේ නැත්තම් හරි ලේසි එතකොට. පෝල් එක තියෙන පෝල් එක අල්ලන්න ඇල්ලිලක් පුදුුවන්තරන් ශරීරය බර අරගන්නත් ඕන ඕන වෙනකොට අතහරින්නත් ඕන. ඒකට කියනවා කර්මන්‍යශීලී වෙන්න ඕනේ. දැඩි ධාරයෙන් අල්ලන්නත් එපා. සහැල්ලුවට අල්ලන්නත් එපා. සහැල්ලුවට ඇල්ලුවොත් පෝල් එකේ බර ගන්න බෑ. ඕන වෙනකොට විසි කරන්න පුළුවන් වෙනවා. ආන්නේ ඒක තමයි අපි මේ හැම කෙනෙක් එක්කම තබා ගත යුතු සම්බන්ධතාවයේ අල්ලන වෙලාව අල්ලන්න ඕනේ හුක් ගන්නකොට. ගිටි ගිටි අල්ලන්න ඕනේ. අතහැරියානේ ඒක. බික් රේසරකදී කැපුවා විදිහට. දැහැට්ට තියෙන්නේ. ඒකට හදියට මහන්සිනව දැට්ටක් හදාන්න. එක සැරේයි මදින්නේ. විශ්කේකෝ. දෙවෙනි සැරේ පාවිච්චි කරොත් ඔන්න විස බීජ කලවම් වෙනවා අනම්මනම් කචා. ඒසයක පාවිච්චි කරන්න විසිකරා. මොනවාන් ඒ ක්‍රමයට යනකොට සතියත් ප්‍රයෝජන ඇති තාක්කල් ඉඳලා නිසා සතිය නැති වුණයි කියලා කනගාටු වෙන කෙනාට කවදාකවත් සතිය විසිකරන්න හම්බෙන්නේ නැහැ. ඒ පණේපා කියලා හදාගත්ත සතිය නැති වුණාට අඬනවනම් ඉතින් ඒ නිසා නිවනටත් වැඩිය සතිය ඉස්සරහින් තියා ගන්නවා එහෙම බෑ. ඕන වෙලාවට සතිය විසිකිරීම හරහා තමයි සතිය උපරිම ප්‍රයෝජන ලැබෙන්නේ. ඉතින් අපි සමාප්ත කරනවා සතිවාරය. ඉදිරිපත් කරන්න පුළුවන් ප්‍රශ්න එක්කමයි පහුගිය දවස් කිපේ ප්‍රශ්න කීපයක් ලැබුණා තේමාව පිළිපැනපු ඉදිරිපත් කරේ නැහැ. ඒ පිළිබඳ මොකක් හරි අසතුටක් කමනාපයක් හරි අදහස් දැක්වීමක් තියෙනවා නම් පොඩක් අපිට කතා කරා නම් ඒක පැහැදිලි කරගන්න. ඔය ප්‍රශ්න ටික තාම තියෙනවා මම හිතන්නේ විජය මහත්තයාගාව. කාටද දැනගන්න ඕන නම් කියයි. ඇයි මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නේ නැත්තේ කියලා. ඒක මේ එහෙම නැත්තම් අපි ඉල්ලුසාවිට යනවා. දැන් සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.